නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ රාගස්ස භික්ඛවේ අභිඤ්ඤාය චත්තාරෝ ධම්මා භාවේ තබ්බා කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්ඛු ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශාසනගත ධර්ම දේශනාවකට සම්බන්ධ වෙච්ච අවස්ථාවක් ඉතින් මේක තමයි මෙතුවක් කල් ශාසනයේ දිගට පැවැත්වීමේදී මේ ශ්‍රාවක දේශක සම්බන්ධතාවය තමයි දිගටම පැවතුනේ. අපි බොහෝ විට සියලුම දෙනා ਸਰුවචනාංශගේ ශ්‍රාවකයෝ. මේ බණක් අහනකොට අපි ඒ අපේ ශ්‍රාවක භාවය අලුත් කරගන්නවා ਸਰුවචන දේශිත ධර්මයකට අහුකම් දීලා. ඉතින් ඒ කටයුත්ත බෞද්ධයන් වශයෙන් අපි සාමාන්‍ය දිනදා ජීවිතෙත් අපි කරනවා. ඒ කරන අතරවාරයේදී පින්කමක් කරපු වෙලාවක විශේෂයෙන්ම ශික්ෂාවක් සමාදන් වෙච්ච වෙලාවක භාවනාවක් කරපු වෙලාවක ඒ බණහිමේ කෘත්‍යය දෛනික නිතිපතා කරන දෙයක් බවට පත් කර ගන්නවා. ඒ මොකද ඒ ගත කරන මේ පින්කම කුසලතාවය එහෙම නැත්නම් මේ ශික්ෂාව එහෙම නැත්නම් මේ භාවනාවට අනුග්‍රහ වශයෙන්. ඉතින් ඒක නිසා ඒ කරන ධර්ම දේශනාව දේශකයන් වහන්සේ කරන අනුග්‍රහයක් වෙන අතර අසන කෙනත් ඒ සඳහා හොඳ සීබුද්ධියෙන් කන් නමාගෙන සිත් යොමාගෙන ධර්මයේ ඇහිම කියලා කියන්නේ ඒක මනුස්ස ලෝකේ තියලා තියෙන තුල තියෙන දේව කෘත්‍යයක් බ්‍රහ්ම කෘත්‍යයක් මොකද දෙවියන්ට බ්‍රහ්මයන්ටවත් ඒක හම්බ වෙන්නේ නැහැ ඒක නිසා අපි මේ එදිනදා ජීවිතය ගත කරන ගමන් අමුදරුවන් රකින්න ගමන් ගෘහ ජීවිත ගත කරන ගමන් එහෙම නැත්නම් নানা ආකාර වගකීම් වලට බැඳී ගත කරන ගමන් පුළු පුළුවන් ප්‍රමාණයෙන් ඒ ਸਰුවඥ දේශිත ධර්මයේ අහනකොට ඒ ਸਰුවචන් වහන්සේ ටිකක් ළඟ ඉන්නවා වගේ ඇසුර ලං වෙනවා වගේ තේරෙන ගතියක් තියෙනවා. ඒක විශේෂයෙන්ම ਸਰුවචන දේශිත ත්‍රිපිටකය කියවනකොට ඇසුරු කරනකොට ලැබෙන ලාභයක් තමයි Tamanට ඒ ධර්මයේ sannivedana වෙන්න පටන් ගන්නවා. බොහෝමත්ම කලාතුරකින් වෙන දෙයක්. ඒ නිසා මේ ධම්මචර්ණ පන්සල ස්ථානීය සම්බන්ධ කරගෙන මේ දවස් 4කට සැලසුම් කරලා තියෙන මේ අනිවාසික භාවනා වැඩමුළුවට සමගාමීවයි මේ ධර්ම දේශනාව යෝජනා වෙලා තියෙන්නේ. එනිසා සමහර විටක මේ පරිශ්‍රය තුල පිරිස තුල මේ වැඩ පිළිවෙලට සම්බන්ධ නැති ඇති කෙසේ නමුත් යෝජනා වුණේ මේකත් ධර්ම දේශනා මාලාවක් විදිහට අපි පවත්වමු. දවසින් දවසට මේ මුලින් මුලින් කරන ධර්ම දේශනා පස්සේ පස්සේ එන ධර්ම දේශනා වලට පාර කපන පෙත සකස් කරන ක්‍රමයක. ඒ නිසා මේ දවස් හතරට ගැලපෙන්න සතර 이르දිපාද කියන මාතෘකාවයි ඉදිරියට ගත්තේ. ඉතින් මේ 이르දිපාද කියන වචනය ඉදිරියට අපේ සිංහල භාෂාවේ නිතර භාවිත බහුල භාවිතාට ගිය ව්‍යවහාරික වචනයක් නෙවෙයි 이르දි කියලා අපි එදින්දා ජීවිතයේ ගූඪ ධර්ම, গুপ্ত ධර්ම වශයෙන් අපි හඳුනාගත්තට 이르දි කියලා කියන්නේ Tamanගේ සිතුපැතු සම්පත් ඉෂ්ට වීමට 이르දිය කියලා කියනවා. ඉතින් ඒක නිසා 이르දි පාද කියලා කියන්නේ Tamanගේ සිතුම් පැතුම් ඉෂ්ට වීමට ඇති පෙත මාර්ගය ඒ නිසා 이르තිපාද යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් ඒකෙන් කරුණු රාශියක් තමන්ගේ භාවනා ජීවිත විශේෂයෙන්ම අනිකත්තන්ට උදව් වෙනවා නොවෙනවා නෙවෙයි භාවනා ජීවිතේ ගොඩාක් විස්තර කලෙලි වීම සැකදුරු වීම දිට්ටිජු කම්ම කියන දෘෂ්ටි ඍජුවීම් ගොඩක් වෙන්න ඉඩ තියෙනවා ඒ මොකද අපි මේ 이르දිපාද හතර ගැන දන්නේ නැත්නම් අපි අපට අදාළ දේ අපිට ගැළපෙන දේ අපිට උපනිෂ්ඨයේ වෙන දේ මොකද්ද කියලා දන්නේ නැතුව හැම තැනකම අර කොට්ටෝරුවා කෙහෙල් ගහට අනිනකම් හැම ගහටම කොට කොට යනවා වගේ අපි හැමදේම කරනවා. නමුත් මට ප්‍රයෝජනවත් දේ මට අදාළ දේ නැත්නම් මගේ චරිතයට ගැළපෙන දේ මොකද්ද කියලා දැනගන්න මේ irdipaada පිළිබඳව යම් විවෘතකමක් අවබෝධයක් අවශ්‍යයි. මේ 이르දිපාද විශේෂයෙන්ම හම්බ වෙන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන කතා කරන අවස්ථාව. සර්වචන් වහන්සේගේ මූලිකම දේශනාව ඉස්සල්ලාම කරපු දේශනාව චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර වෙන ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියන එක බොහෝ දෙනා දාන. ඒක හරිම ගැඹුරුයි. ඒක හරි අමාරුයි. එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න මොකද ඒක දේශනා කරේ මේ වෙනකොටත් ගිහි අතාරෝ පස්නමකට. එහෙම නැත්නම් පස්වක මහණුන්ට. එතකොට අවුරුදු 45ක් සරුවචන් වහන්සේ ජීවමානව ධර්මානව මේ පොළොව මත ඇවිදිමින් මේ බුද්ධ කෘත්‍ය කරනකොට බුදුජානක වහන්සේට දැක ගන්න හම්බුනේ ශ්‍රාවකයන් බවට පත්ුනේ පැවිද්දම විතරක් නෙවෙයි පැවිදි ගිහි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන බොහෝ දිනාට සම්බන්ධ වෙන්න උනා. මේ නිසා ඒක කියන එක එච්චරම සාධාරණ නෑ. නමුත් පේනවා බලන යනකොට ਸਰවචත්තන්සේගේ මුල්ම දේශනාවත් අවසාන දේශනාවත් බලනකොට ඒ අතර පරිණාමයක් තියෙනවා. එන්නේ එන්නේ එන්නේ ප්‍රායෝගික ගති වැඩි වෙලා තියෙනවා. මුල් මුල් දේශනා ගොඩක් මූල ධර්ම වලට බරයි. ඒක ගොඩක් කලකට අපිට ජීවිතේට එච්චර සම්බන්ධ වෙන්නේ නැතුව වගේ. අවසාන පරිනිබ්බාන සූත්‍රයට යනකොට ਸਰවචත්තන්සේ නිතරම මතක් කරා මේ සීල සමාධි ප්‍රඥා සීලම් බික්ක වේ පරිභාවිතෝ මහප්පලා හෝති සමාධි මහප්පලා හෝති මහනිසංසා සමාධි බික්ක වේ පරිභාවිතෝ පඤ්ඤා මහප්පලා හෝනි මහනිසංසා කියලා මේ සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙතක් දැන් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ කෙලින්ම අන්තිම කෙලවර විස්තර කරන්නේ මේ දානය, සීලය, සමාධිය, ප්‍රඥාව කියන අනුපිළිවෙල ඉච්චර දකින්න බෑ. මොකද ඒක ඒකට බැසගත්ත පූර්ණ කාලින පිරිසකට දේශනා කරපු එකක්. නමුත් 45ක් 55 අවුරුද්දක් මිනිසුත් එක්ක හැසිරෙනකොට ਸਰවචනසේ දේශනා කරන ධර්මයේ පවා මොකද්දෝ ප්‍රායෝගිකකරණයක් බිමට බහැපු ගතියක් අනුපූර්ව ප්‍රතිපදාවක් පේන්න ගත්තා. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ බොහොම ප්‍රසිද්ධ ශික්ෂා තුන වැඩි වශයෙන් විස්තර කරනකොට සර්වචනංශමේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා වචනයක් නැත්නම් સંદર્ભයක් ඉදිරිපත් කරනවා ඒකෙන් අදහස් කරන්නේ ඒ බෝධිය සඳහා යනකොට ඒ කෙනා ධර්ම 37ක් පවු කරමින් යනවා කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඉතින් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දේශනා කළේ මේ ලෝකෙ වෙසෙන්නා වූ සියලුම චරිත වලට ගැලපෙන විදිහට. එහෙම නැත්නම් සමස්තයක් විදිහට. නමුත් එක එකනාට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් කොයි කොයි දේ ප්‍රයෝජන වෙනවද කියන එක ඒ ඒ චරිතයට අදාළවයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේගේ තියෙන දේශනා විලාස කියලා එකක් පුද්ගලයා ඉදිරියටපත් වුණාට පස්සේ එයාගේ අත්දැකීම බලලා එයා කියන වචනේ අහලා තමයි එයාට දේශනා කළ යුතු ධර්මයේ තීන්දුව කරන්නේ. සමහර වෙලාවට එහෙම පුද්ගලයා ප්‍රශ්න කරන්නේ නැතුව කත්තු කම්මිතා කුසලෙන් ਸਰවචන්නාංශෙම හිතලා දේශනා කරන්න නැත්තොත් ඉන්නවා. ඒ වයිදී බොහෝ විට අවධාන ඵලයේ ඒකාන්තයෙන්ම එක්ක ආර්ය தත්වයකට ඉවර වෙනවා. මොකද සර්වචන්සේ දාන්නවා මෙයාට පුළුවන් කියලා. සමහර වෙලාවට කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්න කරනකොට එයාටම ප්‍රශ්නයක් දාලා දෙන උත්තරය අනුව සර්වචන්නාංශයාට මේ අදාළ කොටස ඒ ඒ දේශනා විලාස අනුව තීන්දුව කරනවා. ඒකෙදී මේ චරිත හතරක් තියෙනවා වගේ පේනවා ඍද්ධිපාද බලනකොට. සමහර චරිත සද්ධා චරිත. ඒ යත්තන්ට ඍද්ධිපාතරුවේ මේ ඡන්ද ඍද්ධිපාදයේ තමයි ඉතර වෙන්නේ. සමහරු වීරිය චරිත. නැත්නම් වීරිය ඍද්ධිපාදය සාර්ථකත්වයේ සඳහා වීරිය තමයි ඉතර වෙන්නේ. එතන මුල් වෙන්නේ. එතනට චිත්ත ඍද්ධිපාදයේ අදිෂ්ඨාන ශක්තිය සමාධිය. තව සමහරකට නීමන්සාව විමසුන් නොවන නැත්නම් ධම්ම විචය මුල් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව, වීරිය, සමාධිය, ප්‍රඥාව වගේ මේ හතරකින් පුද්ගලයෝ හතර වර්ගයක් මේ සභාව ඇතුලේ ඉන්නවා. ඉතින් ඒකෙන් කොයි කෙනා ශ්‍රද්ධාචාරිතයක්ද කියන එක ඒ කෙනා දන්නෙත් නැහැ. මේ බණ කියන කෙනා දන්නෙත් නැහැ. දෙගොල්ලම එකතු වෙලා ඒ කෙනාට යම් භාවනා කමටහනක් දීලා එයා ඒ කමටහන විස්තර කරන ක්‍රමයෙන් අත්දකින්න ක්‍රමයෙන් තමයි ඒක සුද්ධ කරන එකන පොඩි ගෙස් කිරිල්ලක්. ලා මා ලේත මාත්‍රයක් දැනගන්නේ අත්දැකීම් කියුණොත් විතරයි. අත්දැකීම් නැතුව කියන්න පටන් අරගත්තොත් ඒක sannivedanaya වෙන්නේ හරියට මේක අදාළ වෙන්නේ නැති වෙන්න ඉඩ ඒ නිසා බණක් අහනකොට සාමාන්‍ය ඉදිරියදා බණහන එකට වැඩිය කමඨහනක් වඩන භාවනා කරන එක්කනට කියන බණකදී ඒ පුද්ගලයාට ඒකේ අනිත් ඕනම කෙනෙකුට වැඩි ප්‍රායෝගික අර්ථයක් තියෙනවා. විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒකෙන් උනන්දු කරනවා මේ Tamanට අදාළ ධර්ම කොටාසය කෙලින්ම ත්‍රිපිටකයෙන් ගන්නවා කියන එක හැමෝටම ත්‍රිපිටකය කිව්වට වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ත්‍රිපිටකය වාසියට ඉන්න පුළුවන් පාඩු දෙන්න පුළුවන්. නමුත් තමුණ කල්යාණ මිත්‍රය හම්බෙච්ච වෙලාවේ එහෙම නැත්නම් මේ irdipaat දන්න කෙනා ඒ Tamanගේ අත්දැකීමත් එක්ක බලලයි මම චන්දිර්දිපාදේ වඩන කෙනෙක්ද වැඩි යුතු කෙනෙක්ද එහෙම නැත්නම් මම විරිය irdipaදේ වඩන වැඩි යුතු කෙනෙක්ද? එහෙම නැත්නම් මම චිත්ත irdipaදේ වඩන කෙනෙක්ද? මීමන්සා irdipaදේද කියලා කියන්නේ. ඉතින් අද දවසේ මම තෝරාගත්තේ මේ ඡන්ද irdipaද කියන මාතෘකාව. ඉතින් ඒකට යන්න ඉස්සලා මෙන්න මේ වාක්‍යයක් කියන්න ඕනේ. ඒ මොකද්ද? අපි අර කලින් කියාපු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පොත්පත් කියව නැත්නම් දැන්නමත් දන්නව ඇති. ඉස්ලාම ඉදිරිපත් කරන සතර සතිපට්ඨාන. භාවනාවට බැස්සා නැත්තම් ශික්ෂාවකට ගියා කියනකොට පළවෙනිම තියෙන සතර සතිපට්ඨාන. ඒතර ඉලක්කම් හතරක් තියෙනවා. සතර සතිපට්ඨානය පිළිබඳ යම් හැඟීමක් ඇතුව අපි නැත්තම් බරපතල වැච්චිනේ පැත්තක තියමු. සතිය පිළිබඳව යම් හැඟීමක්, යම් අත්දැකීමක්, යම් නිර්වචනයක්, යම් මූලධර්ම දැනුමක් තියෙන කෙනාට ඊගාතර සතර සම්මා ප්‍රධාන වීරිය කියලා ඒක අත නෑර දිගට වඩන්න දෙවනි ආයුධ කට්ටලේ දෙනවා සර්වඥාහස. තතර සතිපට්ඨානේ ඊගාට සම්මප්පදන් වීර්ය. ඊට පස්සේ ඔන්න එනවා සතර 이르දිපාද. එයා ඒ අත්දැකීමත් ඇතුව ගුරුපදේශත් සහිතව වීර්ය අඛණ්ඩව කරනකොට එයාට තේරෙනවා මට අඩුව තියෙන්නේ මෙන්න මේ කොටහ. මම ඒක පුරවන්න ඕනේ. ඒක අර සීමාකාරී සාධක නියාමයේ ගැන දන්න කෙනෙක් දන්නවා සීමාකාරී සාධකේ අල්ලගත්තොත් එහෙම නැත්නම් අදාළ කාරණාව අල්ලගත්තොත් ඒක සම්පාදනය කරනකොට සමස්තයේම නැගීමක් වෙනවා. ඒක නිසා Tamanට අඩුව තියෙන්නේ මේ 이르දිපාද හතරෙන් ඡන්දය කියනා වූ සද්ධාවද එහෙම නැත්නම් වීරිය කියනා වූ වීරිය 이르දිපාදයේද නැත්තම් වැර වඩනවා කියලා තියෙන්නේ. අපි ආතාප වීර්ය කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්තම් චිත්තීර්තිපාදේ කියන සමාධිය එහෙම නැත්තම් අදිෂ්ඨාන ශක්තියද එහෙම නැත්තම් මීමන්සාද කියලා එයා දැනගන්න උදව් වෙන එක තමයි මේ බණ අහනකොට හම්බ වෙන ප්‍රතිඵලය. ඉතින් මේ හතරෙන් ඉස්සල්ලාම තියෙන්නේ ඡන්දීර්තිපාදේ. ඒ ඡන්දීර්තිපාදය මුලින් තැබීමේ සුවිශේෂී අදහසක් තියෙනවා. ඒ මොකද අපි දැන් සතර ඊර්ධිපාද පහුකල යන්නේ සතර පංච බලවලට පංච ඉන්ද්‍රිය වලට පංච ඉන්ද්‍රිය පංච බලවට තර සද්ධාව තමයි ඉස්ලාම් තියෙන සද්ධා ඉන්ද්‍රිය සද්ධා බල මේ සද්ධාවෙම එක මේරිච්ච අවස්ථාවක් තමයි කුසල ඡන්දේ කියන්නේ ඉතින් මේ අපි මෙතෙන් එකතුනේ සද්ධා වෙන්නේ ඒ සද්ධාවෙන් ආපු කට්ටියගේ කී දෙනෙකුට කුසල ඡන්දේ මට්ටමට මෝරලා තියෙනවද නැත්තම් තාමත් ශ්‍රද්ධාව තිබුණාට කුසල ඡන්දයටපත් වෙලා නැද්ද කියන එක පිටින් බල්ලා කියන්න බෑ. ඔක්කොටම ශ්‍රද්ධාව තියෙනවා. නමුත් මේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වඩපත් වෙනවයි කියලා කියන්නේ එයාට ඉගෙනගත්ත දේ හිතට ආපු දේ කරබැලීමේ ආසාව මතුණා නම් ඒකට කියනවා ඡන්දේ කියලා. ඉතින් මේ යම් කිසි කෙනෙකුට මේ අහපු බණ ක්‍රියාවත් කරන්න ඕනේ කියලා හදනකොට එයා මේ ධර්ම මාර්ගයේ විශාල දියුණුවක් ලැබලා තියෙන්නේ විශාල පරිණාමයක් ඇති වෙලා තියෙන විශාල කැපවීමක් වෙලා තියෙන විශාල ඇපවීමක් වෙලා තියෙනවා ඒක නිසා අහන බන කරන බණක් වඩපත් වෙන්න මේ පුද්ගලයාගේ චිත්තසංතානයේ සිද්ධ වෙන මේ පරිණාමය අපි හිතන තරම් පුංචි නෑ අපිට හිතනකොට නම් දැන් භාවනා කරන්න ආපු කෙනාට එයාට අතීතය දිහා බලනකොට හරි තේරෙන්න ඉඩ තියෙනවා මට මේක අහපු දවසින් මේක කර බලන්න ආසාවක් ආවා. ඒ නිසා මම ගියා. නමුත් අපි බලමු අපේ පවුලේ අය ගැන. අපි බලමු අපිත් එක්ක එකට ගොඩක් වැඩ කරපු අය. ඒ ඔක්කොමලා මේව නැහුවා. ඒකෙන් කීයෙන් කී දෙනාද ක්‍රියාවත් කරන්නේ? ඒක යොදවලා බලන්නේ. ඇහුණට ඒක හිතට අරගෙන නැහැ. ඒ නිසා යමක් ආහන වෙලාව ඉඳලා නැත්නම් අහන්න ශ්‍රද්ධාව තියෙන තැන ඉඳලා ඒක කයින් වචනයෙන් හිතින් ක්‍රියාත්මක වෙන්න හදනවා කියනකොට ඒ අතරමැද විශාල ධර්ම પરම්පරාවක් තියෙනවා. ඒ ධර්ම પરම්පරාව ඒ පුද්ගලයාගේ බග කීම විතරයි. ඒ Taman දැනගන්න ඕනේ මෛත් එක්ක යන ඔක්කොම එනකන් හිටියොත් කවදාවත් ගමනක් යන්න බෑ. ඒක නිසා මේ කරපු දේ ඇහිච්ච දේ කරබැලීමේ ආසාව මට පහළ වුණාද නැද්ද කියන එක අරයගෙන් මෙයාගෙන් අහලා වැඩක් නැහැ. මොකද හුඟදෙනෙක් ඒ කණෙන් බන අහනවා මේ කණෙන් පිට වෙනවා. ඒගොල්ලන්ට කරබැලීමේ ආසාවක් ඉන්නේ. ඒක දෝෂයක් නෙවෙයි. උනොත් උනා නැත්තන් නැහැ. එච්චරයි. අන්නේ උනොත් උන වෙච්ච එක කරන්නේ නැත්නම් කරලා බලන්න ආසාව ඇති වෙච්ච එක කරන්නේ කියනවා. ශ්‍රද්ධාවේ ඉඳලා කුසල ඡන්දේ දක්වා මෝරලා තියෙනවා. එයා ඊට පස්සේ විනාඩියක් දෙකක් දානවා. සත්පුරුෂ ආශ්‍රය හොයනවා සද්ධර්ම ශ්‍රවණය හොයනවා තමන්ගේ තියෙන සාමාන්‍ය බුද්ධිය යොදලා මේ දේ ක්‍රියාවත් කිරීම සඳහා ටික ටික ටික ටික කැපකිරීම කරමින් මේ කුසල ඡන්දේ ඇති කරමු. ඒ නිසා මේ ඉස්සල්ලාම දවසේ සතිය කියන වචනේ ඇහිච්ච තැන ඉඳලා යම් කිසි කෙනෙක් සතිපට්ඨාන භාවනාවට පෙළඹිලා සතිය කියන එක අත්දකලා ඒක නිර්වචනය කරන්න අර්ථකථනයක් දෙන්න කමඨාන සුද්ධ කරන්න ඉදිරිපත් වෙලා ඒක තවදුරටත් සුද්ධ කරගෙන ආ මේක තමයි සතිය දැම්මට තියෙන මේක වඩන එකයි දැම්මට මේක තියෙන ක්‍රියාමත් කරන එකයි කියන එක සහ සතිය පිළිබඳ අහන අවස්ථාව අතර තියෙන පරතරයයි මම මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඒක පුංචි දෙයක් නෙවෙයි. ඒක නොදන්න නිසා ඒකයි එතන තියෙන සාහසික ගතිය. ඒක නොදන්න නිසා මෙච්චර සා මේසා විශාල පරිණාමයක් වෙතන තියෙනවා කියලා දන්නේ නැති නිසා සතිය වඩලා ප්‍රතිඵල නැහැ කියලා අඬන්න පටන් ගන්නවා. කවුරු හරි දන්නවනම් සතිය වඩන්න යන්නත් එසේ මෙසේ පිනක් තිබිලා බෑ. සතිය කියන හිච්ච ඔක්කොගෙම 100ට කී දෙනාද අඩුපාඩුනේ කරලා බලන්න. ඒ කරලා බලනකොට අච්චර මේ සාවිසාල ධර්ම પરම්පරාවක් දිගේ ගියේ එකන මේ කාම ලෝකේ වගේ මේ සතිය ඉක්මන් කරන්න වැඩි ප්‍රතිඵල ලබන්න එහෙම නැත්නම් අරයට වැඩි ඉස්සරහට යන්න අර කාම ගති එහෙම නැත්නම් මේ භෞතික ලෝකේ තියෙන ගති ඉස්මතු වෙනවා ඒක නිසා මතක තියාගන්න කියනවා මම මේ සද්ධාව ඇති වෙච්ච දවසේ ඉඳලා කුසල ඡන්දයක් බවට මේක මෝරව ගන්නට යනකොට අවස්ථා කීයක් පහුවෙලාද තියෙන්නේ ඒක මම සමාදන් වෙනවනම් මම නිකන් සද්ධාව තියෙන කෙනෙක් නෙවෙයි මම කුසල ඡන්දය සහිත කෙනෙක් කියලා ඒම ඇති ඒ පුද්ගලගේ සම්පූර්ණ අභිවෘද්ධියට ඒක ඊර්තිපාදයක් කරනවා. ඒක Tamange හිතුව පැතුව සම්පත් ලබා දෙන පෙතක් මාර්ගයක් වෙනවා. ඒ නිසා අපි ප්‍රවේශමෙන් හැරිලා බලන්න ඕනේ. මට ඉස්සල්ලාම මේ සති කියන වචනේ ඇහිච්ච දවස ඊට පස්සේ ඒකට මේ ඔය සිහිය කියමුකෝ සිංහලෙන් අපි pāli භාෂාවෙන් සතිය කියනවා. ඇහිච්ච දවසේ ඉඳලා මේක වැදගත් එකක් වෙන්නද කියලා හිතන එක සම්පූර්ණ ස්වභාවික වරණයක්. ඇහිච්ච ඔක්කොට මෙහෙම හිතෙන්නේ නැහැ. ඒ ඇහිච්ච ඇත්තොත් එහෙම නැත්නම් මේ සතිය කියන එක ඇහුණාට පස්සේ අර පරණ පුරුදු තාලෙටම සද්ද මේ සාමාන්‍ය ඒ සතිය වඩනවා කියන එක වෙනුවට කරන සාමාන්‍ය පින්කම් වලට පෙළඹිලා සතිය පැත්තකට දාන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වීර්ය වඩනවා ඒ වීර්ය වඩන්නේ කාම ලෝකේ වීර්ය වඩන්න වගේ සතියට මං කාලේ දැම්මොත් මට ප්‍රතිඵල ඕනයි කියලා ඉල්ලුම සැපෙව නීතියට. ඉතින් හැමදාම වෙහෙසිගත කරන්නේ. මේ කාම ලෝකේ වගේ මෙහෙම ඉල්ලුම සැපෙවීමක් මෙතන ක්‍රියාත්මක වෙන්නේ නැතුව නෙවෙයි. නමුත් ඒ කාම ලෝකේ වගේ අපිට මම මෙච්චර වෙලා දැම්ම නිසා මට මෙච්චර සතිය වැඩෙන්න ඕනේ කියලා එම කිසිම ගනුදෙනුවක් නැති ව්‍යාපාරයක් මෙතන තියෙනවා. ඒ වගේ මේ සමාධිය ගැන කොච්චර අපි දඟලුවත් ඒකලා මේ සතිය හරහයි සමාධිය ඉන්නේ කියන එක තේරුම් ගන්න බැරි වුණොත් ඒ ඇතිවෙච්ච සමාධිය ගැන සතුටු වෙනවා නැතිවෙච්ච සමාධිය ගැන කනගාටු වෙනවා ඒ වගේම සතියෙන් සමාධියෙන් තමයි ප්‍රඥාවට යන්නේ කියලා දන්නේ නැතුව ඒගොල්ලෝ අහන මේ ප්‍රඥාව ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට ගන්න බැරිද පෙත්තක් ගිලලා ගන්න බැරිද ආශිර්වාද කරලා ගන්න බැරිද දාන දීලා ගන්න බැරිද ඇයි මේ මෙච්චර අමාරු කියලා අර සද්ධා මේ ප්‍රඥාවේ අර ධර්ම પરම්පරාව දන්නේ නිසා කවදා හරි මේ සතිය කියන වචනේ ඇහිලා ඒක උතුම්ම දේ එහෙම නැත්නම් වටිනාම දේ කියලා කෙනෙකුට තේරුම් ගන්නේ ඒ කෙනාගේ ජම්මාන්තරගත හේතු ශක්තියක් නිසාද එහෙම නැත්නම් යාට ප්‍රයෝගයෙන් සතිය අවබෝධ කරවලා හේතු ගන්නන්න පුළුවන් ද කියන එක 150ට 50ටලා තියෙනවා. සමහරකට ඇහෙනකොට මේක කර බලන්න හිතෙනවා. සමහරකට ඔහොම නෙවෙයි. කොච්චර කිව්වත් ඒකේ වටිනාකම තේරෙන්නේ නැහැ. ඒකට දොස් කියන්න එපා. ඒ මොකද දොස් කිව්වට අර්ථය අසිද්ධ වෙන්නේ නැහැ. නැති මිනිහට නැහැ. පුළුවන් මිනිහට පුළුවන්. ඉතින් ඒ කරබැලීමේ ආතාව පහළ වෙන, ඒ කුසල ඡන්දේ පහළ වෙන වැඩපිළිවෙල බුදුජානන් වහන්සේ තමන් වහන්සේගේ ඥාණයෙන් මේ පෙළගස්සලා පෙරලා තියෙනවා. ගිය කෙනාට හැරිලා බලලා තමන් පහු කරපු හැතපුම් කණු ටික බලන්න පුළුවන්. හැබැයි මේකෙන් අදහස් කරන්න එපා. දැන් මම මේක ගිය නිසා මගේ දරුවටත් මේ ක්‍රමයට දුන්නොත් හරියයි කියලා. ඒක හරියන්නේ නැහැ. එයා මේ චිත්තීත්‍යපාදයෙන් මේ කොතර මේ චන්දීත්‍යපාදයෙන් වැඩ කරන කෙනෙක් නොවෙන්න පුළුවන්. එයා සමහරට මීමන්තීත්‍යපාදයෙන් යන්නේ. එයා යන්නේ චිත්තීත්‍යපාදයෙන් දෙමාපිය දඟලුවාට දෙමාපිය දඟලන්නේ Taman දන්න දේ. නමුත් තවම චරිත ලක්ෂණයක් තියෙනවා ඒක අල්ලන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරලා බැලුවොත් මේ ශ්‍රද්ධාවේ ඉඳලා මේ ඡන්දේ ඍජුපාදයට යන ගමන මම කැමැති හඳුන්ලා දෙන්න මේ ඡන්ති සූත්‍රය ඒක මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සංග්‍රහ වෙලා තියෙන බොහෝම ලස්සන සූත්‍රයක් සර්වචනසේ වැඩ හිටපු කාලේ මේ ධර්මය පළවෙනි වතාවට පැතිරීමේදී වෙච්ච සංගති. මේ වගේ සංවිධාන මොකක්වත් නැහැ. ਸਰවතනජ පයින් යනවා කවුරු හරි හම්බ බලනකොට කියනවා. අමාරු පිළිගන්නවා සමහරු නැහැ. අන්න ඒකදී මේ චාන්කි කියන ගමේ හිටපු 500ක් බමුණෝ ඒ බමුණු නායකයාගේ මෙහෙවීම නිසා සර්වචනසි ඉදිරියට යනවා. ගිහිල් වල ඇති වෙන මේ දෙබස හරීම මේ සමයාන්තර දර්ශන පිළිබඳව එහෙම නැත්නම් මේ මූලධර්මවාදයට විරුද්ධව තියෙන හොඳම නිදර්ශන සර්වචනංශ මේ තව කෙනෙක් එක්ක කතා කරනකොට මම ඇත්ත මමමයි ඇත්ත අනුම් බොරු කියන මූලධර්මයට එන්නෙම නැහැ. ඉද මේව සත්‍යම් මොග මඤ්ඤන්නේ. මුද්‍රන්සේ කවුරු හරි අදහසක් ප්‍රකාශ කරන හැම අදහසටම ගරු කරනවා. ගරු කරලා යාට කියනවා ඔයා ඔය අදහස කියනකොට මට මෙහෙමයි හිතෙන්නේ. එතකොට අපි මේක උත්සාහ කරලා බලමුද? අත්දකලා බලමුද? ඉතින් බුදුසසුනේ කද්දකින් කැමති එක්කන අන්තිමට කොහොමද බුදුසසුනේ පැත්තට එනවා. ඒක නිසා කවුරු ඇවිල්ලා මොන જાතියෙන් අදහස් ඉදිරිපත් කරන්නේ නැහැ. මේක මිත්‍යා දෘෂ්ටිකෙන් තමයි කතා කරන්න මම ඇවිල්ලා බුදුන් කියලා එනකක් නැහැ. ඒක නිසා මේ චම්කි සූත්‍රයේ සම්බන්ධව වෙන විස්තර වගේක් තියෙනවා. හැබැයි අවසාන භාගයේදී සර්වචත්තනහන්සේ බමුණන්ගේ ඒ 500ම බමුණෝ ඒගොල්ලෝ මේ සාමාන්‍ය අය නෙවෙයි බමුණු ධර්ම උගන්වන ඒ විශාල මහාචාර්යවරු. ඉතින් ඒගොල්ලන්ගේ කතාවට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශ්‍රද්ධාව විඳලා කුසල ඡන්දේට මේක වැටෙන හැටි. ඒ කියන්නේ මේ බමුණන් අතර ඒ කට්ටියට සතිය වගේ දෙයක් කියලා දුන්නට ඒගොල්ලන්ට ඒක වටින දෙයක් විදිහට තේරෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ධර්මයේ මේක නැහැ. ඒගොල්ලෝ කැහුනට අමතක කරලා නිකයි. නමුත් සමහරෙකුට වෙන්න පුළුවන්. මේ එහෙම වෙච්ච සිද්ධියකුත් මේකේ තියෙනවා. ඒ නිසා බුදු දානන්සේ සඳහන් කරනවා සද්ධා ජාතෝ උපසංකමති. යම් කිසි කෙනෙකුට සද්ධාාවක් ඇති වුණා නම් අදහනසුළු ගතිය කියලා මේකට කියන්නේ. සද්ධාව කියලා කියන්නේ අදහනසුළු ගතිය. අදහනසුළු ගතියක් ආවනම් එහා ඒක පිළිබඳව සොයා බලන්න පටන් ගන්නවා. ඒක බුදුචන්නාන්තිගේ වචනෙන් කියනවා සද්ධා ජාතෝ උපසංකපති. අපි හිතමු අනි අනි තීර්ථක කෙනෙක් කියලා මේ චංකි ගමේ වෙච්ච කියා. දැන් සරුවච්චන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේගේ ධර්ම ස්වක්කාතයි, අකාලිකයි, එහිපසිකයි කියලා බමුණු කෙනෙකුට ඇහෙනවා. ඇහුනට පස්සේ යාට උපදිනවා අතහන්න පුළුවන් ගතියක්. කියන්නේ මම දැනට කරගෙන යන දෙයට වඩා මම කරන දෙයක් නරක නෑ හොඳයි. මේක වඩා හොඳයි. ඊට පස්සේ යා හොයනවා පුළුවන් තරම් බුදුහමස මොනවද කියන්නේ? මොනවාගේ චරිතයක්ද රකපාන්නේ? කොහොමද ගෝලියෝ කරන්න කියලා ඒ අය වෙත එළඹෙන ගතියක් තියෙනවා මේ ශ්‍රද්ධාවේ තියෙන ගතිය තමයි උපසංකමණය වෙත එළඹෙනවා සද්ධා ජාතෝ උපසංකමණය උපසංකමන්තෝ පෛරුපාසති එහෙම ගියාට පස්සේ ඒ පුද්ගලයා කියන දේ කරන කෙනෙක්ද කරන දේ කියන කෙනෙක්ද කියලා පළවෙනි ගමනේ පළවෙනි දර්ශනයේ කාටවත් මනින්න බෑ නැවත නැවත ඇසුරු කරන්න ඕනේ ඇසුරු කරනකොට පෛරුපාසනය කියලා මේකට කියන්නේ පෛරුපාසනය කරනකොට පේනවා මෙයා උදේ කියප එක හැන්දාවට කියනවාද මුලින් කියප එක අන්තිමට කියනවාද නැත්නම් මුලින් පටන් ගත්ත එක වෙන විදිහකට පටලවනවාද කියපු විදිහට චරිතය රඟපානවාද නැත්නම් කරනවාද කරන දේ කියනවාද කියලා බලන්න මොනම තාලකින්වත් කවුරුත් දෙන චරිත සහතිකයක් අදාළ නැහැ මොකද මේ Taman ජීවිත පරිත්‍යාගයෙන් වැඩක් කරන්න යන නිසා ඒ පුද්ගලයා ගොඩක් කල් ඇසුරු කිරීමෙන් තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ මම මේ අදාහපු පුද්ගලයා මම මේ ඉදිරියෙන් තියාගත්ත පුද්ගලයා විශ්වසනීය කෙනෙක්ද කියලා. එහෙම නැත්නම් ඒක Tamangeම අත්දැකීමෙන් මෙයා මත දරා හිටින්න පුළුවන්ද? අඳන්න පුළුවන්ද? මෙයා මේ කියන දේ කරන්න කෙනෙක්ද කියලා. ඒ නිසා සද්ධා ජාතෝ උපසංගමිත උපසංගමන්තෝ පෛරුපාදති. පෛරුපාසන්තෝ සෝතං යෝදහති. හම්බෙන වෙලාවේ කන යොදලා අහනවා මේ පුද්ගලයා මොන වගේ දෙයක්ද කියන්නේ කියලා. දැන් අපි ඒ මේ කැන්ඩල් බාක් රිට්‍රීට් එක කරද්දී ਸਰවචනාංශ ළඟට ඒ දණ්ඩපාණි කියන බමුණ ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ කුමන වාදයක් දෙද්ද ඔබ වහන්සේ මොනවද රටට කියන්නේ ඒ කියන්නේ මනුස්සයා දැනගෙන ඉඳලා තියෙනවා බුදුන් ලෝකේ පහළ වෙලා තියෙනවා මේ මං ඉන්නේ බුදුන් ගාව යහන ඔබ වහන්සේ දැන් යමක් කියන මතයක් ප්‍රකාශ කරන කෙනෙක් නම් කිං වාදී කිමක් කායි මේක තමයි සද්ධාව ඇති කෙනාගේ හැටි යනවා ඇසුරු කරනවා ඇසුරු කරලා කන් යොමු කරනවා කියන දේ අහන්න. ඉතින් එහෙම නැතුව පුද්ගලයා වෙත එළඹෙන්නේ නැතුව ඒ පුද්ගලයා ඇසුරු කරන්නේ නැතුව කන් යොමු කරලා ඇත්ත වශයෙන් දැනුණට ඔය හුඟක් පච කියන කට්ටියට චරිතයක් නැහැ. ලස්සනට ජනමාන්ති හරහා පුදුමාකාර ලස්සන જાති කරලා ඉදිරිපත් කරනවා අහනකොට බොහොම ප්‍රියයි පසුබිම් සංගීතයත් හොඳයි, කටහඬත් හොඳයි. නමුත් චරිතය බලනකොට චරිතයට ගැලපෙන්නේ ඉතින් ඊට පස්සේ අපි වැඩියෙන් එහෙම අදාහගත්තට පස්සේ යාගේ වැරද්දක් දකපු ගමන් මැරෙන්න කෑ ගන්නවා. මේ මනුස්සයා රහතන් වහන්සේ කියලා කිතා හිටිය බලනකොට මේ බුයිදි වනවනේ. මේවට අයියෙන් කතා කරනවානේ. ඉතින් ඒ මිනිහාගේ දෝෂයක් නෙමෙයි අදහපු මිනිහාගේ ඔල මොටල කමන තියෙන්නේ. Taman අදහන්නේ ඉස්සලා බලන්න එපා. මේ මනුස්සයා කියන දේ කරනවද කරන දේ කියනවද කියලා. ඉතින් ඒකනේ ජනමාධ්‍ය කියන්නේ. කිසිම දන්නේ මේ කවුරු කියන මොන බණක්ද කියලා gediya පිටින් කරා. කාලා හිතා ගන්නවා හරියට මේ කියන තාලෙත් නම් ඉතින් rahat වෙන්නම ඕනයි කියලා. නමුත් ගිහිල්ලා බලනකොට මොකක්වත් නැහැ. බටහිරේ තියෙන සෙල්ලම් දිහා බලනකොට ඔය තියෙන මේ ශෝබනේ තන්නේ කරම අනිත් පැත්තේ තියෙන්නේ විරුද්ධ දෙයක්. ඉතින් ඒක නිසා ඒක පරීක්ෂා කරලා බලන්න අපිට මනුස්ස මනසක් තියෙන්නේ. ඒක ඒ මිනිසයාට වදහන වැඩි වෙච්ච තරමට ඒ මිනිසා ගැන තරහ වෙනවා. ඒ යාගේ දෝෂයක් නෙමෙයි මොකටද කවුද කිව්වේ අදහන්නේ කියලා. අදහලා වෙත එළඹිලා කන යොමලා ඊට පස්සේ ආ කියන දේ කන ඇත්තට ගත්තට පස්සේ පෛරුපාසන්තෝ සෝතං ඕදහති කන යොමලා අහනවා. කන යොමලා අහනවයි කියලා කියන්නේ එයා මුළු හදින්ම අහනවා. අරක මේක කරන ගමන් අතරින් කෑල්ලයි මෙතනින් කෑල්ලයි නෙවෙයි ඒ ඔහිතසෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ මුළු හතින්ම බනහන්නේ ඒක කියනකොට ඒ කටුකුරුනි ස්වාමීන් වහන්සේ කියනවා අහන බණ සහ ඇහෙන බණ කියලා බණ જાති දෙකක් තියෙනවා අහන බණ තමයි ඒකට සැදී පැහැදිලා සීලයක් කරන තැම්පත් වෙලා මුළු කයින්ම වාඩි වෙලා බණ අහන. එහෙම නැත්නම් පොල් ගාන ඉන්න ගමන් රේඩියෝ එක දාගෙන ඉතින් බනහන. එහෙම නැත්නම් වැසිකිළියට ගිහිල්ලා කනේ iPod එක ගහගෙන මොකක් කරන්න ගමන් බනහන. එතකොටත් ඇහෙනවා. වැඩ දෙකකට ගියාට පස්සේ මේක ඇහෙන බනේ ධර්ම ගෞරවේ නෑ ඒක සාප වෙනවා. ධර්ම ගෞරවේ නෑ ඒකට සාප වෙනවා. ඒ නිසා බණක් වගේ අර සද්ධා ජාතෝ නම් විත එළඹිලා අහනවා නම් ඒ අහන කෙනා පිළිබඳවට විශ්වාසිකුත් තියෙනවා නම් ඔහිතසෝතෝ ධම්මං සුනාති කියලා කියන්නේ කන් නමාගෙන හිත යොදාගෙන කියන කියන වචනයක අර්ථ ව්‍යංජන අනුව්‍යංජන අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ධනිත සිතිල දැනගන්නා සුළු බණහනවට කියන ඔහිතසෝතෝ ධම්මං සුනාති කියලා. එතන තමයි sannivedana වෙන්නේ. එහෙම නැත්නම් ඇහෙන බණ ගැන අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා තිබුණා. උන්වහන්සේ 1901 ඉපදිලා 92 වෙනකන් ජීවත් වෙච්ච යුග පුරුෂයෙක්. ගිය සත වර්ෂේ. උන්වහන්සේ අපවත් වෙන්න කිට්ටු දවසක බණක් කිව්වා. ඒකෙදි කියනවා මේ තරම් බණ කියන යුගයක් මගේ මුළු ජීවිතේටම දැකලා නැහැ කියලා. රේඩියෝ එක දැම්මත් බණ. ටීවී එක දැම්මත් බණ. channels වලත් බණ. පත්තරෙත් බණ. කනෙත් බන ගහගෙන. ඒ වුණාට රට නරක වෙන දිහා බලනකොට මොකද්දෝ පටලවිල්ලක් තියෙනවා කිය. මෙච්චර බන ඇහුවට සිදුවෙන දේවල් දිහා බලනකොට මොනවද මේ වෙන්නේ? ඒ වගේ කියනවා ඇහෙන බන කිය. වෙන වැඩක් කරන ගමන් ඇහෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් gediya pitima ඒකට ප්‍රවාඩි වෙලා බනහනවා කියන එක ඒක තන්නේ කර භාවනාවක්. බුදුසෙනසගේ බණ අහනකොට බණ මඬුව නැගිටින්න ඉස්සලා මාර්ගඵල ලබලා. ඒ කියන්නේ එයා මුළු කයම බණ අහන්නේ. ඔහිත සෝතෝ ධම්මං සුනාදී. ඉතින් ඒක කියනකොට ගල්දුව හිට පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ දක්ෂ ධර්ම කතිකේ මේ දවස්වල බණ වාගේ මොනවදෝ කැහිනවයි කියලා. කට්ටිය බන වාගේ කියනවා. හැබැයි කිසිම වගවීමක් නැහැ. කියන දේ මොකද්ද දන්නේ අගපුල. හැබැයි බොහොම විචිත්‍රව බන කියනවා. ඒ වාගේම මෝල් වහන්සේලා සාදු කියනවා. ඒ ආහන මෝල් වහන්සේලා 150ක් වයි කියනවා. මේක උරගා බලන්නේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ ඒ වචන වල තියෙන සෞන්දර්යය ඒ ඔක්කොම බලලා හොඳයි හොඳයි කිව්වට ඒක නිකන් වාහනික පිටින් ආපු සායමක් වගේ ඒ නිසා බන වාගේ මොනවදොත් තියෙනවා ලෝකේ ඒක ගැන කියනකොට බුරුමි පඬිස්වාංශ කියනවා ඒ බණ අහන එක ඒ කියන්නේ බණ වාගේ දේවල් තියෙනවනේ දැන් විපස්සනා කරනකොට විපස්සනා අදාළ බණ තියෙනවා. සමත භාවනා කරනකොට සමත භාවනට අදාළ බණ තියෙනවා. සීලයක් රකින්නකොට කට අදාළ බණ තියෙනවා. තමයි මේ සීල සමාධි ප්‍රඥා වඩනකොට මේ අදාළ නැතිව අහන එක හරියට ගොවිපලක මල් පැලවලට භෝග පැලට වතුර දාන කෙනා යම් හේකින් ඕනට වතුර දැම්මොත් මුල් අට්ටු පිරුණොත් මුල් මට්ටමේ පාංශු ජලය වෙනකොට පාංශු වාතය වෙනකොට පාංශු ජලය ආවොත් මුල් කුණු වෙනවා. මුල් කුණු වෙලා ගහ මැරෙනවා. අන්තිමට කොළ දාවත් මැරෙනවා. ඒ මොකද වතුර දාන්න ඕනේ බෑ ප්‍රමාණයට දාන්න ඕනේ. ඒක නිසා මේ ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන එක සාසනයක විතරක් සිදුවෙන එකක් කියලා බුදුහාමුදුරු කියනවා. අපි අනිත් තැන් වල මයිකල් ජැක්සන් සින්දු කියනකොට ඉතින් අපි බොහොම සන්තෝෂෙන් උඩ පැන පැන සින්දු අහන টොප් එකට වැඩේ යනවා මම දැක්ක එක දවසක් ඒ ඒ ඒ වීඩියෝ එකක් ඒ මනුස්සයා සම්පූර්ණ සංගීතයක් බලන ඉන්නකොට පේනවා මුන් නිවන් දැකලා වගේ ඒත් ඒක කරන්න බෑ මම ටිකක් බැලුවා වෙලාවකට ගිහිල්ලා මෙහෙම නටලා අපිට බෑ ඒ තරම සංගීතය තුළ ජීවත් වෙන අහන කට්ටියත් මාපටැංගිලි වල ඉන්නේ උඩ පැනගෙන කෑ ගහගෙන කවදාකවත් දවස පුරා හම්බෙච්ච නැති ආස්වාදයක් ලැබෙනවා මුළු හදින්ම තමයි ඒක තමයි අද තියෙන සංගීතය ඉතින් එතන අපිට කියන්න පුළුවන් සද්ධා ජාතෝ උපසංකමති උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං උදහති උදහති ඔහිත සෝතෝ ධම්මං සුනාති කියන්න බෑ අර තියෙන දෙකත් අවසනවා. දිගට දිගට දිගට අවසනවා. මරුණාට පස්සේ බරපතල ප්‍රශ්නයක්. මිනිහා මලේ කොහොමද කියලා. දැන් අපි මරුණාම මොන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හුස්ම ගන්න බැරි වුණා කිව්වා ඉවරයි. දැන් මේ මනසේ මරුණාට පස්සේ ලෝක ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ මේ ඇහුම්කන් දීමේදී සරුවච්චන් වහන්සේට යමක් ඇහුම්කන් දෙනවා. සත් ධර්මයට ඇහුම්කන් දෙන වෙලාවයි මේ ලෝකේ තියෙන අනිකුත් විකාර මේ බන වගේ දේවල් වලට ඇහුම්කන් දීමයි කියනකොට මොකද්දෝ පණිවිඩයක් කියවෙනවා Taman දන්නේ නැත්තම් Tamanට ගෝචර වෙන දේ අනුග්‍රහ වෙන දේ ඔය කකා කකා යන ගුණෙක් වගේ බන අහගෙන අහගෙන ගියාට ඒකේ ගුණයක් එන්නේ නැහැ තමන් මොකක් හරි වැඩක යෙදිලා ඒ වැඩට අදාළ බණ අහනකොට තමයි ඔහිත සෝතෝ ධම්මං සුනාති ඒ ඒ කියන්නේ කන යොමාගෙන අහනකොට සුත්වා ධම්මං ධාරේති. ඒ ඇහෙන බණින් සමහරක් හිතේ තැම්පත් වෙනවා. ධාරණ ශක්තිය කියන්නේ ඒකට. මේක තන්නේ කර අහන බණ කොටාසෙන් තමන් උකහා ගන්න ප්‍රදේශය ධාරණය කරන ප්‍රදේශය ඒක තම්නි කරම ස්වභාවික වර්ණයක් අහම්බයක් දැන් මේ කට්ටිය ඔක්කොම බනහගෙන හිටියට මොකද්ද Taman මේ බණෙන් අල්ලගත්ත ප්‍රධාන කාරණාව කියන එක දෙන්නේගේ කවදාකවත් සමාන නැහැ. එක්කෙනා තමයි බණ කියන්නේ. අල්ලගන්නේ තම තමන්ගේ රුචියකම් අනුව. තම තමන්ගේ පෞරුෂත්වයේ අනුව. තම තමන්ගේ කර්මානුරූප ජම්මාන්තර ගතිය අනුව. ඒ වුණාට අපි කියන්නේ අපි ඔක්කොම එකම ධර්ම මණ්ඩපේ එකම දේශකයන් වහන්සේ නමගේ බණ ඇහුවයි කියලා. නමුත් තමන්ට උකා ගන්න ප්‍රදේශයේ ධාරණය වෙන ප්‍රදේශය තන්නි කර ඒකට කියන්නේ මේ පෙරිලා එන්නේ. කවුරු මොනවා කිව්වත් ඇහින්නේ Tamanට ඕනේ විතරයි. ඒක නිසා මේ බණ අහලි වෙලා අපි ධර්ම සාකච්ඡාවක් තිබ්බොත් එක එකන එක එක පැති ඉස්සර කරලා පෙන්නනවා මොකද ඒ අහුල ගන්න දේ වෙනස්. ඒ නිසා සුත්වා ධම්මං ධාරේති කියනකොට ඇහූ සියල්ලම ධාරණය කරන්න බෑ. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ කාලේ තියෙන ඔය පරිශ්‍රණ වලින් අපි ඒ දවසක අපේ මොළයට යන තොරතුරු වලින් හෙට වෙනකොට පැය 27ක් ඇතුළත 150ක් අමතක වෙනවා. අවුරුදු 100ක් යනකොට 100 100ම ඉවරයි. මොන්නම වැදගත් කාරණාවක් වුණත් මොන්න තරම් જાතියට බලපාන දෙයක් වුණත් අවුරුදු 100කට පස්සේ ඒක නිකන් ඉතිහාසයක් විතරයි. අපිට මේ පේනකොට දකින්නකොට නම් ඉතගිනි ගත්තා වගේ බය වෙලා, තක්කු මුක් වෙලා, ආතතිගත වෙලා, අසහනකාරී වෙලා හිටියට හෙට වෙනකොට බලන්න අනිද්දකනෝ බලන්න ඔය ගාලල්ල ඒව එහෙම තිබ්බ තමයි. දැන් වෙන දෙයක. ඒ නිසා ප්‍රශ්නයක් ආවට පස්සේ මොකක් හරි විසඳ ගන්න බැරි ප්‍රශ්න එනවනේ. හොම්බෙන් යන ප්‍රශ්න, හුම්ම ගන්න බැරි ප්‍රශ්න එන්නේ. දවස් දෙකක් බුදියා ගන්න ප්‍රශ්නෙත් එක තුන්වෙනි දවසේ උදේ වෙනකොට උත්තරේ එනවා. මොකද තුන්වෙනි දවසේ වෙනකොට වැදගත් ප්‍රශ්නේ නම් තියෙයි නැත්නම් ප්‍රශ්නෙම නැහැ. අර තක්කමුකේ හොයන කෙනාට තමයි ඒ ප්‍රශ්නේ නිසා වෙහෙසටපත් වෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න ආවට ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අපිට දාන්න පුළුවන්. අපි මේ ප්‍රශ්නේ ක්‍රියාත්මක වෙන්න ඉස්සලා මේකේ අදාළ භාවයේ සහ ප්‍රත්‍යක්ෂණය වෙන්න මේ ප්‍රශ්නෙට වැදගත් ප්‍රශ්න නම් දවස් දෙකක් රැය දෙකක් තියන්න. තිබ්බට පස්සේ බලා ගන්න පුළුවන් මේක ප්‍රශ්නයක්ද නැද්ද කියලා. බොරුවක් නම් නිකම්ම අයින් වෙනවා. ඒ නිසා මේ ධාරණය කරන ප්‍රදේශය ඒක අමුතුම අරුමම දෙයක්. ඇහුණට ඇහිච්ච දේෙන් Taman ධාරණය කරන දේ Tamanගේ හැදියාව මතයි තීන්දලා තියෙන්නේ. Tamanගේ පසුබිම මතයි. Taman හැදිලා තියෙන්නේ මොන පසුබිමකද මොන අගයන් ආඩම්බරයන් වලද මොන පෞරුෂත්වයේද මොන චරිත ලක්ෂණද මොන කර්ම වේගද මොන ඇබ්බැහිද කියන එක මතයි තීන්දුව වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ඇහිච්ච දේ දේශනා කරපු දේ කියලා හදිස්සි වෙන්න එපා. දේශනා කරපු දේ මම අහුලාගන්නේ මට ඕන දේ විතරයි. ඒක නිසා මේ සුත්වා ධම්මං ධාරේති කියන තැන ඇහූ ධර්මය ධාරණය කරගන්නකොට ඇහිච්ච දේ බොහොම පෙරලා සීමිත කොට අපි උකහා ගන්න. ඒකට කියනවා වරණාව සෝසනිය කියලා. තෝරලා බෙරලා තමයි අපේ හිතට ධර්ම ඇතුල් වෙන්නේ. ඒ නිසා බණහනකොට තේරෙයි කරගෙන කරගෙන යනකොට එකම ධර්මයේ දෙතරයක් අහනකොට අලුත් දේවල් තියෙනවා. එකම කටහඬ, එකම බණ. එකම සූත්‍රයේ දෙසරයක් කියනකොට එදා අහුවෙච්ච දේවල් අහුවෙනවා. තුන් සැරයක් හතර සැරයක් කියවනකොට මම ඉස්තරලාම මීටරල ගිය වෙලාවේදී මම ඒ දවස්වල මගේ පුරුද්ද තමයි කෙලිම ත්‍රිපිටකයේ පොත කියවන. ඒ දවස්වල තිබුණේ බුද්ධ ජයන්ති පොත. ඉතින් කියවනකොට ලියලා තියෙන pāli වචන සිංහලට දාලා තියෙන ක්‍රමයේදී බලනකොට pāli වචනට වැඩිය ටිකක් අමාරුයි සිංහල පාඩම. පායිනව නිකන් ලාවට වගේ තේරෙනවා. සිංහලට ගියාට පස්සේ දත නැමෙනවා, කොන්ද කැඩෙනවා, මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මං ගිහිල්ලා ලොකු ස්වාමීන් වහන්සේට හොඳටම දොස් කිව්වා. ස්වාමීන් වහන්සේ මේක මේ ඇත්ත එකක් අපි සිංහල දන්නේ නැහැ. අපි මේ විද්‍යා අධ්‍යාපනයට ගිහිල්ලා අරක දන්නෙත් නැහැ මේක දන්නෙත් නැති අච්චාරුවක් වෙලා තියෙනවා. නමුත් මේ ආශාව තිබුණාට කියවනකොට ස්වාමීන් වහන්සේ මේ pāli තරම්වත් තේරෙන්නේ නැහැ නේ. මොකද ඒකේ තියෙන සංස්කෘත ගොඩක් සංස්කෘත වචන. ලොකු සංස හොඳට සංස්කෘත දන්නවා, පාලි දන්නවා. ඊට පස්සේ කිව්වා ඒකේ ප්‍රශ්නයක් නැහැ. පළවෙනි සැරේ කියනකොට තමයි 10%ක විතර වැටහීමක් තියෙනවා නම් නැවත කියනකොට ඔක 111ක් වෙනවා. 112ක් වෙනවා. 13ක් වෙනවා. ඊට පස්සේ ටික ටික ටික ටික තමයි කියවීම හරහාම තේරෙන පටන් ගන්නවා. පාලිගෙන ගන්න යන්න ඕන කමක් නැහැ. ඕනකම තියෙනවා නම් තේරෙනවා. උකහා ගන්න ප්‍රදේශේ වැඩි. ඒ නිසා නැවත නැවත ඇතීම නැත්නම් අහන්න හිතෙන්නෙත් ඒක වැදගත් නම් තමයි. ඒ නිසා ඔහිතසෝතෝ ධම්මං සුනාති කියන විදිහට සුත්වා ධම්මං ධාරේති කියන විදිහට ඇහිච්ච ධර්මයේ හිතේ දරා ගන්න ප්‍රදේශය අමුතුම දෙයක්. සභාවකට එකම දේ කිව්වට උකහා ගන්න ප්‍රදේශයේ 100%ක්ම වෙනස්. ඒ උකාගත්ත ටික තමයි දතානන් ධම්මානං අත්තං උපපරික්කති. එයා අර්ථ විග්‍රහ කරන්නේ විග් මේ ණය විපස්සනාවට දාන්නේ ආකාර පරිවිතක්කයට දාන්නේ නැත්නම් මේ inferential knowledge එහෙම නැත්නම් deductive knowledge වලට යන්නේ හිතේ දරාගත්ත ටික විතරයි. ඇහිච්ච ටික යන්නේ නැහැ. ඇහිච්ච ටික මේ වෙනකොට වර්ණාවශෝෂණයකට ඇවිල්ලා හිත ඇතුලේ තියෙනවා තමයි අපි මේ නැවත නැවත නැවත නැවත අන්තර් සම්බන්ධතා බලන්නේ. ඒක නිසා දතානං ධම්මානං අත්තං උපපරික්කතිය නිදාගත්තට පස්සේ කල්පනා කරලා බලනවා අද මට මේ විශේෂ දෙයක් ඇහුණා. ඒ දෙහිම වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේකට කාලය ගන්න එක වටිනවද? මේ පුද්ගලයා විශ්වසනීය කෙනෙක්ද කියලා අපිට කියපු දේවල් වල මතක නැහැ. හිතේ තියෙන ටික තමයි අපි හසුරුවන්නේ. ඒ ටික තමයි අපට ඇතුළත ණය විපස්සනාට අහු වෙන්නේ. ඒක නිසා යම් තැනක ණය විපස්සනාවක් වෙන්න නම් කෙනෙකුට සද්ධාව තියෙන්න ඕනේ, වෙත එළඹෙන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ, කණ යොමන්න ඕනේ, බණ අහන්න ඕනේ, ඇහිච්ච ටිකෙන් හිත හිතට යන්න ඕනේ. ඒ ටික තමයි අපි නැවත නැවත අන්තර් සම්බන්ධතා බලන්නේ. ඒක නිසා දතානම් ධම්මානම් අත්තං උපරකති, අත්තං උපපරික්කතෝ ධම්මනිඥාන කමන්ති. අර්ථය සලකනකොට පේනවා මම මෙතෙක් ඇසු විරු ධර්ම වඩා මේකේ මොකද්ද ගැලවුම් මාර්ගයක් පේනවා. මේකේ මොකද්ද සම්ප්‍රදාන කුල නොවන පැත්තක් පේනවා. මේකේ මොකද්ද අර තිබුණු ගැට ලිහන තත්ත්වයක් තියෙනවා කියලා මෙයාට ඉවක් වැටහෙනවා. ඉංගියක් එනවා. ඒ ධම්ම නිජ්ජහනක් හමන්ති කියලා ධම්ම නිජ්ජහණය කියලා කියන්නේ බණ අහනකොටමත් විශේෂයක් වැටෙන්න ගන්න. ඒකට අර දිග ක්‍රියාවලිය හරහා තමයි සිද්ධ වෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පඤ්ඤාවත්තසයන් ධම්මෝ නායන් දුප්පඤ්ඤාස මේ ධර්මය මේ සර්වචන්සගේ ශාසනය ඥානවන්තයාට විතරයි ඥානවන්තයා තමයි මේ ධර්ම නිජ්ජහණය කරන්නේ නැත්නම් තමයි සැනසීමක් එනවා ඇහූ පමණින් අමුතුම සම්බන්ධකමක් බුදුහාමුදුරුවෝ ඊට පස්සේ පෙන්නනවා මෙන්න මේ ධම්ම නිජ්ජානක් කමතිය තියෙන කෙනාට විතරයි ඡන්දේ පහළ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාව තියෙන කෙනා තමයි මේ සද්ධාව මෝරන්නේ. අපි දන්නේ විදිහට සද්ධාව ඒකාතක ප්‍රඥාව ඒකාතක දෙක ගැටෙනවා වගේ නේ අපිට පේන්නේ. නමුත් යම් කිසි කෙනෙක් සද්ධාව වෙන්නේ නැත්නම් සද්ධාව ක්‍රියාශක්තියක් පාටපත් වෙන්නේ ප්‍රඥාවෙන් එයාගේ හිත මේකට ග්‍රීන් ලයිට් එක දුන්නොත් තමයි. ඒක Taman දන්නේ ඇසුවිරු ඥාන නැති කෙනා. එයාට හිතෙනවා මේක බන හොඳයි කරන්න ඕනේ කියලා. නමුත් බුදුහාමුදුරුවෝ එතන පෙත පෙන්නනවා ධර්ම પરම්පරාව එයාගේ හිත ඇතුළත ලොකු සමාලෝචනයකට ගිහිල්ලා සම්මතනයකට ගිහිල්ලා කියනවා නෑ මේ පුද්ගලයා කියන්නේ මේ දේ මම කරලා බලන්න ඕනේ කියලා ඒ අර අහපු දේ මතව නෙවෙයි අනිකුත් Tamange තිබුණ දැනුම මතක තටහන් එක ගලපලා ඒ ධම්ම නිජ්ජාන කමන්ති කියන ඇතුළතින් Tamange ඥාණයෙන් අනුමත කළොත් විතරයි එයාට සති චන්දෝ ජායති. ඔන්න කුසල ඡන්දෙට එන්නේ ශ්‍රද්ධාව විඳලා ඔන්න ඔච්චර ගමනක් ගිහිල්ලා ඊට පස්සේ තමයි ක්‍රියාවත් කරන්න. එහෙම නැත්නම් කරබැලීමේ ආසාව පහළ වෙන්නේ. එතෙන්ට එනකන් කියනවා සුතමේ ඥාන සහ චින්තාමේ ඥාන කියලා. ඒ නිසා සුතමේ ඥාන සහ චින්තාමේ ඥාන සුතමේ ඥාන කියන්නේ පොතේ දන්නවා. අසු විරෝ ඥාන. බහුසුත භාවය. ඒ බහුසුත තේන් තමන්ට ධාරණය වෙන කොටස මට අයිති වැඩක් නෙමෙයි. ඒක මගේ හැදියාවේ හැටියට, කර්ම ශක්තිය වල හැටියට, රුචර්චකම් වල හැටියට, පෞරුෂත්වයේ හැටියට සිද්ධ වෙනවා. ඒ ටික තමයි අපි ගලපලා ධම්ම නිජහනක් කමතිය එහෙම නැත්නම් මේ කුසල ඡන්දේ පහල කරා. ඊට පස්සේ කුසල ඡන්දේ ඇති වුණාට පස්සේ එයා වළක්වන්න බෑ දැන්. ධර්ම પરම්පරාවකින් ගිහිල්ලා තියෙන්නේ ඒ දිහාවට පුදුම ඇදීමක් එන්න පටන් අර ගන්නවා. කොච්චරද කියනවනම් අම්මා අප්පත් ඕනේ නැහැ. වස්තු භෝගයක් ඕනේ නැහැ. මොනම සපක්කත් ඕනේ මේක අතේ යන්න ඕනේ කියලා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒ රටපාල කුමාරයා විශාල සීතුපල පුරක එහෙම නැත්නම් අම්මගේ පැත්තේ තාත්තගේ පැත්තේ දෙපැත්තෙම විශාල ධන බූදලයකට උරුමකම් කියන එකම පුතා. දවසක නගරයට යනවා ව්‍යාපාර කටයුත්තකට. යනකොට මගේ පිරිසක් ඉන්නකන ඇහුම් කන් දෙනවා මෙයාට පේනවා. මෙයාත් ව්‍යාපාරේ පැත්තක දාලා පැත්තකින් වාඩි වෙනවා. වාඩි වුණාට පස්සේ මේ සර්වඥාන්සේ ධර්මය දේශනා කරන්නේ ආගෙන ඉන්නකොට යාට දෙනවා දැන් මම මොනවද මේ කරන්න ආවේ? දැන් මේ බුදුහාමුදුරු කියන දෙයත් එක බලනකොට මේක හරියට කරන්න මම පූර්ණ කාලයෙන් දාලා කරන්න ඕනේ. මෙයාට ඒක බුද්ධම විදිහට තේරෙන්න පටන් අරගන්නවා. දැන් ආපු බිස්නස් එක පැත්තක ගෙදර ගිහිල්ලා අම්මට තාත්තටයි කියනවා මම බණක් ඇහුවා. ඒ බණේ හැටියට නම් අම්මේ, ඒ බණේ හැටියට නම් තාත්තේ මේකට පූර්ණ කාලය දාලවත් කරන්න බෑ මේක. ඒ නිසා මේ වැඩත් එක්ක කරගෙන මට කරන්න බෑ. මට ඔබතුමන්ලාගේ ආශිර්වාදය දෙන්න මම කැමැති මේක ක්‍රියාවත් කරන්න. මම කැමැති පූර්ණ කාලයව දෙන්න. ඉතින් අම්මා කියනවා උති උඹ අපේ අම්මා තාත්තගේ પરම්පරාවට අපේ પરම්පරාවට උඹ විතරයි ඉන්නේ. මෙච්චර වස්තු භෝගයකට උඹ <coughs> උරුම වාසිකාරයා. උඹ මැරුණත් අපි උඹ අතාරින්නේ කනගාටුවෙන්. පණ තීදී උඹ කොහොම සන්තෝෂෙන් අතාරින්නද? අවසර දෙන්න බෑ. අවසර දෙන්න බෑ. ඒක ඉතින් අම්මලා දන්නවනේ. තාත්තත් එච්චරයි. උඹ මැරුණත් උඹෙන් මෙන් වෙන්නේ කනගාටුවෙන්. එහෙව්වෙගේ මේ gediya පිටින් පණ තියෙද්දි කුඩු ගල වගේ ඉඳද්දි කොහොම අතාරින්නද කියලා. ඉතින් කුමාරයාට සිටු පුත්‍රයෙක් මෙච්චර මේ වදාහපු අම්මා කියන දේ මේ පෝෂණය කරපු තාත්තා කියපු දේ ඇහෙන්නේ නැහැ. යා කියනවා ඔබතුමන්ලා බෑ කිව්වා. මම දෙවෙනි සැරේ තහනම්. මේ වැඩේ හරියට කරන්න මට ෆුල් ටයිම් දාලා මේක කරන්න ඕන. මට ඒකට බුදුහාමරණේ ඇහුවා උන්වහන්සේ කියනවා ඔබ හන්දලා ඔබගේ අවසර ඕනයි කියලා. මට අවසර දෙන්න. දෙවෙනි සැරේ අම්මා කියනවා. ඔබට කිව්වනේ සිංහලෙන් දෙන්නේ නැහැ. හැබැයි කියන්න ඇත්තේ පාලියෙන් වෙන්න ඇති මම සිංහලෙන් කිව්වා. කොහොම හරි දෙන්න බෑ. උඹ උඹට අපි උඹට කොච්චර ආදරයට කියනවනම් මරණෙදිත් උඹෙන් වියෝ වෙන්න කනගාටුයි. අපි පණතියෙදි උඹ පණතියෙදි කොහොම වියෝගයක් වෙන්නද කියලා තාත්තත් කියනවා. මෙයා ආයෙත් මේක හිතේ දැන් තුන්වෙනි සැරටත් අහනවා. අම්මේ තාත්තේ. උඹ එක සැරයක් උඹලා ඉපයිව මට මතකයි. දෙපාරත් ඉපයිව මතකයි. මං ඒ අහපු දේ සත්‍ය නම් මට මේක වැටහුණා නම් ධර්ම නිඥාන කන්ති ආවනම් මේකට මම පූර්ණ කාලයම දෙන්න ඕනේ. ඒක නිසා මට කරුණා කරලා මට මේකට ආශිර්වාද කරන්න. ඉතින් අම්මල දාත්‍ර ස්ථාවර වෙනස් කරන්නේ නැහැ. එතකොට මෙයා අහන්නේ මගේ ආස්තරණය කරපු නැති ගොම පොලෝක නැත්තම් මැටි පොලෝක. එයා එතනම වැටලා කියනවා එක්ක මරණය එක්ක කුසල ඡන්දේ. අම්මලා තාත්තා හිතනවා හෙට උදේ බඩගිනි වෙච්චාම ඔක නැගිටිනවනේ උන්නෝනක මගුලක් කොල්ල පුදිය ගනින් කියලා ඉන්නවා අනේ හෙට උදේත් නැගිටින්නෙත් නැහැ ඊට පස්සේ නෝ දවල් වෙනකොට බඩගිනියට නැගිටී කියලා. හ්ම්. හැන්දෑ වෙනකොට බලනවා. හ්ම්. ඊට පස්සේ ගිහිල්ලා කියනවා ඇයි මෙච්චරම දලසඳු වෙන්නේ? ඇයි මෙච්චරම මොරොන්ඩු වෙන්නේ? අපි කියන දේ තේරෙන්නේ නැද්ද මේ වස්තුව මොකද වෙන්නේ? ඔබ දැන් ගිය ගමන් මේක තීරම රාජසන්තක වෙනවා. මෙච්චර විශාල වස්තුවක්. ඔබ විතරමයි ඉන්නේ. ඉතින් අපි මොකද කොහොමද මේ කරන්නේ මේක තේරුම් ගන්නේ? අරයට ඇහෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ මලබිනියක් වගේ. ඊට පස්සේ අම්මලා දන්න જાතින් කියලා යාළුවන්ට කතා කරලා කියනවා. මේ උඹේ යාළුවනේ මේ බලපන් මේ මෙච්චර කල් ෂෝක් එකට හිට මිනිහාගේ දැන් වයර් මාරු වෙලා වගේ පිස්සු අනේ කරුණා කරලා කියලා කියපන්. ඉතින් යාළුවෝ දන්න විදිහට කියන ඉස්සලා කියනවා පරණ අඹවන්න. පස් දිනක් ඉඳලා තියෙනවා මේ බහුභාර්ය ආසේවනේ. ඊකට ගිහිල්ලා කිව්වට පස්සේ කියන දේ පේන්නේ අකන දේ පේන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ දැනෙන්නෙත් නැහැ මලබිනියක් වගේ. ඊපස්සේ යාළුවෝ ගෙනලා කියනවා. යාළුවෝ ගිහිල්ලා ඉතින් සාමාන්‍ය විදිහට ළඟා වෙන්න බලනවා අන්තිමට අච්චරම ඊට පස්සේ යාළුවෝ ගිහිල්ලා කියනවා අම්මේ මේ මිනිස්සු අපි දන්නවා මෙහා ඔය දේක නොකියොත් දැන් තුන් දවසක් කාලා නැහැ මරණය වෙනවා මෙතන ඒ නිසා හොඳම වැඩේ යන්න දෙමු පැවිදි වුණාට පස්සේ සිවුරු අරමුකෝ ඉවරනේ වැඩේ මේක සිම්පල් වැඩක් නේ තියෙන්නේ දැන් දැන් අර තේම්සුඩිචාරයේ හිටපු හාමුදුරුවෝ ගියාට පස්සේ එක දවසක් මට කියනවා අනේ හාමුදුරුවනේ මම පැවිදි කරපු ගාන මයිල් ගානට ඉතුරු වෙන්නේ අං ගානට කිව්වා ශිෂ්‍යයෙක්. පැවිදි කරන ගන්නේ කසිරුවල්. දැන් ඔක්කොම බලලා ඉන්න පැවිදි වුණාට පස්සේ දැන් වැඩේ හරිනේ. අනේ ගිහිල්ලා බලන්න ඕනේ යනවට වැඩි ඉක්මනට සිවුරු වල්නවා. ඉතින් යාළුවෝ කිව්වා මේක ලේසි. ඔන්න යන්න අරින්න සිවුර ගන්න පුළුවන්. එතකොට බලන්න මෙයාට මේ ධම්ම නිජ්ජහන කන්තිය ඇති වුණාට පස්සේ අම්මා කිව්වත් තාත්තා කිව්වත් බූදලේ හම්බුණත් යාළුවෝ කිව්වත් පරණඹුව කිව්වත් කවදාකවත් වළක්වන්න බෑ. ඒක නිසා ශ්‍රද්ධාවේ කුසල ඡන්දය අතර වෙනස තේරුම් ගන්න මේක කවදාකවත් තව කෙනෙකුට දෙන්න පුළුවන් එකක් නෙවෙයි. හදන්නත් එපා ඒක අමානුෂිකයි කැතයි. Taman ශ්‍රද්ධාවෙන්දලා කුසල ඡන්දයට ආවනම් හැම පරියන්කයකටම වාඩි වෙනකොට කල්පනා කරන්න මට අද මේ පැය ඉන්න ඉඩ ලැබුණේ මොන්න තරම් ව්‍යාපාරික ප්‍රතිඵලයක්ද මේකට කියන්නේ ප්‍රතිපදාවක ප්‍රතිඵලයක්ද ඒ මදිද දැන් මේ ඉඳගෙන ඉන්න පැය තුල කවදාක සතෙක් මැරෙන්නේ නැණි කවදාක හොරකමක් සිද්ධ වෙන්නේ නැණි කවදාක කාමීත්‍යචාරයක් වෙන්නේ නැණි කවදාකවත් බොරුවක් කේලමක් හිස්සතෙන පරිසෝචන නැහැ ඒකට මේ මුළු පැයම සුපරිසුද්ධ සීලයක් තියෙනවනේ. gedara හිටියනම් මොනව වෙනවද? අපිට එහෙම සාතිකයක් දෙන්න පුළුවන් ද මම එහෙම දඟලනකොට සතෙකුට හානි වෙන්නේ නැහැ කියලා. අපිට අදහසක් ගන්න පුළුවන් ද අන්සතු දෙයක් මම වැරදි විදිහට පාවිච්චි නොකරයි කියලා. අපි රූප බලන්න තියෙන ආසාව, ශබ්ද බලන්න තියෙන ආසාව ආදී මේ කාම මිත්‍යාචාරයේ කොයි වෙලාවද නොවෙන්නේ? කාට කොයි වෙලාවද වහගෙන ඉන්නේ? උදේ ඉඳලා හැන්ද වෙනකන් කච කච කච කච කච කච ගාලා කතා වෙන්නේ. ඉතින් මේවා 100ට කීයක් බොරුද? 100ට කීයක් පරද වචනද? 100ට කීයක් කේලන්ද? 100ට කීයද හිස්සටින්ද කියලා දැනගත්තොත් අද මට මේ වගේ තැනට ආවිල මේ ඉඳගෙන ඉන්න හම්බුණා ඇති වෙලා කියලා මේ ආරම්භක ශේෂය. මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට සතුට වෙන්න බැරි කෙනෙකුට කවදාකවත් නිවන් දකින්න බෑ. එනිසා ඒක අනිත් පැත්තට දාලා කියත හැකි යම් කිසි කෙනෙකුට කුසල ඡන්දයක් පහළ වෙලා ඒ කුසල ඡන්දේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මට අද සිල්ලුතුන් පිරිසක් ලැබුණා මම සීලෙන් හිත අලුත් කරගත්තා මට පැයක කාලයක් හම්බෙලා තිනවා අපි පරියන්ගේ මේ ලස්සනට හදපු තැනක ඒකේ පట్టල වාඩි වෙලා මේ සමතුලිතභාවයේ මේ සැහැල්ලුකම මේ දැනෙන විවේකය ඒ පැයම පාවිච්චි කරන්න පුළුවන් නම් රහත් වෙන්න ඕනේ. යා මොනම දෙයක්වත් බලාපොරොත්තු වෙන්නේ මට ධ්‍යානවත් මාර්ගඵලවත් විපස්සනා ඥානවත් අර මොකක්වත් නෙමෙයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්නදී අගය කරන බව තියෙනවා නම් යා නිවනේමයි නිවනේමයි යම් විදිහකට කවුරු හරි මම මේ ඉඳගෙන ඉන්නවා අනෙක් කටියට නම් අර අර ධ්‍යාන ලැබිලා තියෙනවා අර අර මාර්ගවල ලැබිලා තියෙනවා අර මේ විපස්සනා ඥාන ලැබෙනවා අද්ද නම් මන් නැගිටින්නේ ධ්‍යානයක් ලැබලා මිස කියලා දත්මිටි කාවන භාවනා කරනකොට මේ මිනිස්යාට මොන්නම දෙයක්වත් ලැබීමේ හැකියාව නැතු වෙනවා මොකද එයා දන්නේ මේ මන් දැන්නමත් කුසල ඡන්දේ ඉන්නේ කියලා ඒක නිසා අයේ සද්ධාවේ ඉඳලා කුසල ඡන්දයට යන පාර කවුරු හරි දන්නවනම් අද මම මේ වගේ පිරිසක් එක්ක ඉන්න මගේ අම්මා තාත්තා මට කියලා දීලා තියෙනවා. මගේ පන්ති කාමරේ ඉන්න ගුරුවරයෙක් කවදාකවත් নিকමටවත් කිව්වද මේක තමයි හොඳ දේ කියලා. ඒ වගේ අපිවත් අපේ දරුවන්ට උගන්වනවාද? මේක මමනේ හම්බ කරගත්තේ. ඊ හම්බ කරපු දේ සතුටු යංකෝ. ඒක කියන්නේ සමාදාප යංකෝ. සාදු කියපංකෝ. එතකොට මේ පැය කොච්චර සතුටින්ද ගත කරන්නේ කියලා. ඒකේ බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ පැවිදි වෙනකොට අපි අද්දඩු දෙක උඩ තිවුර තියාගෙන උපාධ්‍යයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණත්තාය ඉමං කාසාවං ගහිත්වා පබ්බාජේතමන් බන්තේ සියලු දුක් ගෙවන් කිරීමේ අදහසින් නිවන අවබෝධ කිරීමේ අදහසින් මගේ අත උඩ තියෙන මේ සිවුර අරගෙන මාව පැවිදිකරන්න ස්වාමීන් වහන්සේ කියනකොට ඒක පුදුමාකාර ගුරුකුල සම්බන්ධයක් නේ අම්මා නෑ තාත්තා නෑ මොකක්වත් නෑනේ මේක අමතක වුණොත් නම් මේ මහානකම පටලව ගන්නෙ ඒ ඒ පැවිදි වෙන මොහොත උදේ ඉඳලා හැන්ද වෙනකම් මතක තියෙනවා නම් අයිතිවාසිකම් ඉල්ලලා සංඝයා සටන් කරයි මොන තරම් විලිලැජ්ජ නැද්ද මම වටරොණ තේරුම් ගන්න එපා. මම ඒකට නෙමෙයි කියන්නේ. නමුත් මේ මම මේ සිවුර දීලා ඉල්ලගත්ත මේ පැවිද්දේ සතුට විඳින්න දන්නේ නැති මනුස්සයා ඒක ලබන්න හදනවා ලාභෙන්, සත්කාරයෙන්, සම්මානයෙන්, සිලෝකෙන්. එහෙම නැත්නම් අරයාගේ මෙයාගේ ජනප්‍රිය භාවයේ අනාතයි. ගිහියෙකුට තරම්වත් පදනමක් නැහැ. මොකද මම අවුරුදු 10ක් පැවිදි වෙන අදහසෙන් ගිහි රැපවින්දා. රැපවින්දා නෙවෙයි ගිහිකම කරා. එදාට මට තේරුණා මේ කිසිම කෙනෙක් පැවිදි වුණාට පැවිදි සැප දන්නේ නැහැ. භාවනා කරන්න ආවට මොකද්ද භාවනා කරන්න ඕන කියලා දන්නේ නැහැ. මොනවද ඔළුවේ තියාගෙන එනවා. අද නම් ගිහිල්ලා වැඩේ කරගෙන ඉන්නම් කියලා ඉතින් තටමනවා. ඒ අර ඇති වෙලා ධම්මයේ හම්බ වෙච්ච විවේකේවත් අගේ කරන්න. ඒ නිසා මේ කුසල ඡන්දේ කියන එක ගැන එලඹ සිටි සිහියෙන් එහෙම නැත්නම් ඒක ගැන සමාදම් වෙන ගතියෙන් ඒක සාදු කියාගෙන ඉන්නවනම් අපේ මේ ජීවිතේ මේ හම්බ වෙච්ච එක අපේ අම්මලාට තාත්තලාට අත්තට මුත්තට කිත්තට ගිරි කිත්තට දත්තට පරත්තට ගිරි කැමුතට කවදාවත් ලැබිලා නැහැ. ගෝණි නම් හොයලා බලන්න. හම් වෙලා නැහැ. ඒ තියෙද්දි උඩට පැහෙන්න හදන්න එපා. උඩට මේක ඉක්මන් කොල්ල කඩා ගන්න හදන්න යන්න එපා. ඒ තියෙන මේ ලබාගත් දේ නිතර මේකට ගැළපෙන තාලෙට ගමන් කරන්න පටන් අරගත්තොත් ධර්මයේ අරසාව ලැබෙනවා සබහා ධර්මයේ Tamanට ලැබෙන්න ඕනේ සියලු අනුග්‍රහ ලැබෙනවා මොකද එයා මේ ලද චිත්තක්ෂණේ එහෙම නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය අගය කරනවා මේක මම උපයපු දෙයක් කියලා මේක ඔయిత වැඩි උපයන දෙයක් නැහැ පුළුවන් නම් මේක පවත්වා නිසා කුසල ඡන්දේ කියන එක දන්න කෙනාට නිවනේ සුවඳ එතන තියෙනවා කුසල ඡන්දේ නැති වෙන්නම ඕනේ භාවනා ප්‍රතිඵල ඉල්ලන්න භාවනා ප්‍රතිපද ඉල්ලපු ගමන් අර උපයාගත්ත සුන්දරත්වය, ඉල්ලගත්ත ඍජු බව, ඉල්ලගත්ත සරලකම නැති වෙනවා. ඒක තමයි කාම කියන්නේ. ඒක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඒක තමයි ඉල්ලුම සැපවීම නීතිය කියන්නේ. මෙතන නෑ. මෙතන මට මේ හම්බ වෙච්ච දේ, දැනට ලැබිච්ච දේ එළඹ වාසය කරනවා කිව්වට පස්සේ ඒ මිනිස්යාට ඒක නොවේ කියලා ඔප්පු කරන්න මොනම සාධකයක්වත් ලෝකේ නෑ. මොනම සාධකයක්වත් නැහැ මම මේ ලබාගත්ත උපයාගත්ත සැපක් විඳින්නේ මම පැයක් හරි පැය භාගයක් හරි මම ඉඳගෙන වාඩි වෙලා ඉන්නවා. මම පැයක් හරි පැය භාගයක් හරි හරි වෙන සක්මන් කරනවා. මහ පොළොව උඩ මාත් එක්ක මම ඉන්නවානේ. එහෙම නැත්නම් මේ අපි වෙනුවෙන් අපි ওই নানা ආකාර පද තියෙනවනේ. මෙතන මොකක්වත් නැහැ. මම වෙන්නේ මම. ඉතින් මේක උගෝදෙනෙක් කියනවා හරිම ආත්මාර්ථකාමී අනුන් ගැන කිසිම තැකීමක් නැහැ. Taman විතරක් ගොඩේන්න හදනවා කිය. ආත්මාර්ථකාමී නොවි අනුන්ගේ වැඩ කරන්න තියා මේකම කරලා බලන්න ඒත් අමාරුයි මේක. එහෙමනම් තවත් තුරු ඕළුවේ දාගත්තා පස්සේ කරන්න බෑ. ඒ නිසා මෙතෙන්ට එනකන් Taman ආපු පාර පොඩ්ඩක් හිතලා කවදද මට ඉස්සල්ලාම සතිය කියන වචනේ ඇහුනේ? එදා ඉඳලා අද දක්වා එනකොට මට කොච්චරක් මම මේ වාඩි වෙලා මේ සතිය සාක්ෂාත් කරගන්න හදනවද? ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළින් සතිය සාක්ෂාත් වෙනවද? ඇවිදින ගමන තුලින් සතිය සාක්ෂාත් වෙනවාද කියලා බලනවා නම් ඒක ප්‍රත්‍යක්ෂණය කරනවා කියන එක ඒක උරගා බලනවායි කියන එක ඒක අස්පනා අපිට දකින්නයි කියන එක එච්චරම අමාරු දෙයක් නෙවෙයි. හුඟ දෙනෙක් කියනවා මේ සතියේට ඉඳගත්තර පස්සේ සද්ද නැසිය යුතුයි. සිතවිලි නොආ යුතුයි. වේදනා නොආ යුතුයි. අර සතිය අරමුණෙම ඉන්න ඕනේ කියලා. අරමුණ මාරුණාට සතිය තියනවාද කියලා දැනගත්තොත් හිතවිල්ලේ මේ ආනාපාන තිබුණ සතිය කියන්නේ දැන් හිතවිල්ලේ තියෙන දැන් හිතවිල්ලේ සතිය තියෙනවා. දැන් සද්දයක් එනවා. සද්දේ සතිය තියෙනවා. වේදනාව වෙනවා වේදනාවේ සතිය වෙනවා කියලා අරමුණු මාරු වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන ඇදහිල්ල කාගේ ළඟ තියෙනවනම් ඒ මනුස්සයා රැළපදින්න දන්න මිනිහෙක්. එයා රැළ උඩ පහළ ගියාට එයා දන්නවා ඒක සර්ෆ් කරන්න. ඉතින් රැළට යට වෙන්නේ නැහැ. ඒක නිසා අපට වෙලා තියෙන්නේ අපි මේ භාවනා කරන්නේ මොකද්ද ළඟා කරගන්න කියලා අපි මෙහෙම කියවු නැත්තම් දැන් මේ කුස මේ පාඨයේ මුල තියෙන්නේ මොකද්ද? සරුවචනාංශය කියන්න කියන්නේ රාගස්ස භික්කවේ අභිඥාය චතරෝ ධම්මා භාවයතබ. රාගය කියන එක දැනගන්න. දැන් අපි තටමනේ රාගය නැති කරන්නනේ. ඉතින් ඉවරයි. මෙතන කිසිසේත්ම බුදුරජාණන්සේ රාගය පහ කිරීමක් ගැන කතා කරන්නේ මෙතන කියන්නේ රාගය රාගය වශයෙන් දැනගන්න. ඊගාව සූත්‍රයේ කියනවා ද්වේෂය ද්වේෂය වශයෙන් දැනගන්න. මොහේ මොහේ වශයෙන් දැනගන්න. දැන් අපිට රාග හිතවිල්ලක් ආපු ගමන් අපි කොච්චර ඒකට සාප කරනවද කොච්චරක් අපි තමන් පහත් කරලා සලක ගන්නවද හරියට මේ රාග හිතවිල්ල හිතාමතා ගත් එකක් වගේ. රාගය රාගය වශයෙන් දැන ගැනීමට නම් තමන් මෙතෙන්ට එනකන් ආපු කුසල ඡන්දේ සීපත් කරන්න. මෙච්චර කුසල ඡන්දෙන් වැඩ කරනකොටත් මෙවැනි රාග නැත්නම් මේ රාග හිතවිල්ල බයක් ලැජ්ජාවක් මොකක්වත් නැතුව මේ හිතට එනවා. ඒකේ රාගේ හැටි මේකත් එක්ක හැප්පෙන්න ගියොත් අකුසල් වෙනවා. මම මේ රාගේ වැඩ කරන හැටි දැනගන්නවා මිසක් මේක දුරුවන් කරන්න හදනවා කියපු ගමන් වනස්හිතවිල්ලක් එනවා. වනස්හිතවිලි වට කියන්නේ. අපි සංකල්ප ගැන කියනවා නික්කම්ම සංකල්ප කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා. අපි ළඟ නිතරම තියෙන වේහිංසා හිතවිල්ලක් රාගේ දුරු කරන්න ඕනේ කියලා. ඉතින් කවදාකවත් රාගේ අවබෝධ කරන්න වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් රාගේ දුරු කරන්න කියලා කටයුතු කරනවා මම කියනවා ඒකට බුද්ධ ආගම කියලා. යම් කිසි කෙනෙක් රාගේ දැනගන්න කටයුතු කරනවා මම කියනවා බුද්ධ ධර්මය කියලා. අපිට පුළුවන් මේ බුද්ධ ආගම සහ බුද්ධ ධර්ම දෙක වෙන් කරන්න. දැන් මේ අපි මේ 이르දිපාද වඩන්නේ රාගේ දැනගන්න නැතුව ප්‍රහාණය කරන්න බෑ. අපි පටන් ගන්නකොට කියනවා බෑ බෑ මං වගේ සිල් රකින්න කෙනෙකුට එන්නම බෑ. ආවොත් විද්දි කියලා මරන්න ඕනේ. තුවක්කුවක් ඉනිය ගහගෙන යන්න ඕනේ. ආවොත් මරනවා දුටු තැන මරන්න හදනවා. මොන තරම් දත කෑමකද ඉන්නේ කියලා බලන්න. කවදද අපි තේරුම් අරගන්නේ මේ රාගේ ඉන්නේ ගස්කල් වල නෙවෙයි. ආපු රාගේ භාවනාවට ලක් කරන්න බෑ. එන්න තියෙන රාගේ භාවනාවට ලක් කරන්න බෑ. මේ දැන් අස්පනා පිට තියෙන රාගෙලි ගන්න තියෙන. ඒක දුරවන් කරන්න පටන් ගත්තොත් කෝ අපේ පරිශ්‍රණයේ සඳහා අමුද්‍රව්‍යය. ඉන්සා මේ කුසල ඡන්දය ගැන කතා කරනකොට බුදුචානන්ස කියන්නේ රාග ප්‍රහාණය නෙවෙයි. අභිඥාය විශිෂ්ට ඥානින් රාගේ රාගේ වශයෙන් දැනගන්නවා කියන එක මම දන්නවා පැහැදිලිවම ඒක ආධුනික යෝගාවචරයට සැර වැඩියි. නමුත් මේ දෘෂ්ටි කෝණය නැතුව අපි රාග ප්‍රහාණය කරන ද්වේෂ හිතවිල්ලෙන් පහර ගත්තොත් මට නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ ලෝකේ විස බීජ නාශක කියලා જાතියක් තියෙනවා පාවිච්චි කරන කාටවත් පුළුවන් දෙයකේ Taman නාශනේ නොවි විස බීජ නාශක පාවිච්චි කරන්න හැම එකකම සයිඩ් ඉෆෙක්ට්ස් හැම එකකම ආෆ්ටර් ඉෆෙක්ට්ස් මොකද මරන්නේ ජීවියෙක් මම ජීවියෙක් ඒ ජීවියා මඩල මට ඉන්න බෑ හොයාගත්ත දවසේ ඒ පෙනිසිලින් කියන එක ඔක්කොම ලප්පුඩි ගැහුවා. මීනවද විස බීජ ඉවරයි. මානවයා තමයි දිනුන. දැන් විස බීජ ඇවිල්ලා මෙහෙම මෙහෙම කොල්ලෝ කරගත්තද වැඩේ. බම්බු ගහයි. මානවයාට කරන්න දෙයක් නැහැ. විස බීජ බොහොම ඉක්මනට පරිණාමයටපත් වෙනවා. මොන විස බීජ නාටක හොයාගත්තත් දවස් දෙකකට පස්සේ අලුත් ප්‍රභේද හොයා ගන්නවා. මානවයා පරාදයි විස බීජ දෙන්නලා. ඉන්සා විස බීජ නාශන ගැන හිතන කෙනාගේ හිත නාශනය සිද්ධ වෙනවා. අපේ ආයුර්වේදයේ එහෙම නැහැ. විසබීජනාශනයක් නැහැ ප්‍රතිශක්ති වැඩිමක් විතරයි තියෙන්නේ. ඒ නිසා භාවනාවේදී හෝ ධර්මය අවබෝධ කරනකොට හෝ අපි ළඟ මේ තියෙන බීතිකාවක් තියෙනවනේ මේ රාගය, ద్వේෂය, මෝහය කියලා. අවබෝධ කෙරුවට පස්සේ නැති වෙනවා කියන කහන්න දෙයක් නැහැ. අවබෝධ නොකර නැති කරන්න හදනකොට වනස්සිතවිල්ලක් තියෙනවා. විහිංසා හිතවිල්ලක්. අන්නේ විහිංසා හිතවිල්ල වෙනුවට කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න බැරි නම් ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම අත්කිලමතාන යෝගයට වැටෙනවා. තමන්ට වදදී ගන්නවා. භවනා කිරීමක් කියලා තමන්ට වදදී ගන්නවා. මම දන්න දේ මගේ පුද්ගලික දැනුමේ හැටියට මම පැවිදිුනේ අරණ්‍යකනේ. අරණ්‍ය වාසී සංඝයා විතර තමන්ට වදදී ගන්න මොනම සංඝයා වංශයක්වත් මම දැකලා නැහැ. පුදුමාකාර අත්කලමතාන යෝගය කියන්නේ. මේ කට්ටිය උත්කෘෂ්ටයි කියලා හිතානවා. කට්ටියක් ගිහලා වැඳලා සාදු සාදු කියනවා. අර වණතිය හොඳ ස්ටේන්ලස් ස්ටේජ් පීයකින් අන ගන්නවා වගේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වදති ගන්න. පව් කියලා හිතෙනවා. සෝරි කියලා හිතෙනවා මොන જાතියෙන් ගියොත් අතාරින්නේ. ඒ තමන්ට වදදී ගන්න ගැතිය මොකද මේ රාග ප්‍රහාණය පිළිසමේ කටයුතු කරන්නේ. රාගය අවබෝධ කරොත් නැත්නම් රාගය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න මේ දැන් කුසල ඡන්දෙන් ඉන්න චිත්තක්ෂණේමත් රාගය නැහැ. මම මේ සත්‍ය දන්නවා මම මේ සත්‍ය වඩන්නේ මම මේ මේ ඉන්න චිත්තක්ෂණේ මම දැන් මේ ඉඳ ඉඳකට ඉන්නවා කියන චිත්තක්ෂණේ රාගය නැහැ. ඒක ඒක සමාදන් වෙනවා වෙනුවට නියොදකින් මට මේ මේ රාග නැති කර ගන්න බැරි නෝනේ ගෙදර යන්න ඉස්සලා ඊගාව බස් එකෙන් ඉස්සලා රාග නැති කරන තටමනවා. ඉතින් මේ මිනිස්සයා අර ලේන කූඩුවේ ලේන දුවන්නා වගේ හැමදාම කූඩුව කර කර කර කර කර දුවනවා. නැත්නම් බල්ලා වලි ගියල්ලන්න හදනවා වගේ වටේ කරකිනවා. දිගටම අත්කලමතාන යෝගේ. නිසා කුසල ඡන්දය දන්න කෙනා තේරුම් ගන්නවා මේක ස්වභාවයේ හැටි. ඒ නිසා මේ රාගය ප්‍රහාණය නෙමෙයි. මම දැන් මේ වර්තමාන මොහොතේ ඉන්නකොට රාගින් නැහැ. ආවොත් රාගේ ආවොත් බලන්න මේ වර්තමාන මොහොතේ ඉන්නකොට රාගේ නැති වෙලා ඉඳලා රාගේ ආවට පස්සේ මගේ හිතට මොකද වෙන්නේ වචනෙට මොකද වෙන්නේ කායට මොකද වෙන්නේ ඒක කවුරු දැනගත්තත් මට වැඩක් නෑ මම දැක්කේ නැත්තම් අන්න ඒක කුසල ඡන්දයක් කරගත්තොත් ඒ ගත් කල් වලට කවදාකවත් නිවන් දකින්න බෑ මොකද ගත් කල් වලට රාගේ ඉන්නේ නෑ එහෙම නැත්නම් බුදුසසුනේ අර දවල් මං කිව්වා වගේ මගේ හිතපු නැති කටයත් ඇති අවුරුදු 6ට පහළ ළමයි ඉන්න කවදාකවත් රාගේ නෑ නමුත් ඒගොල්ලන් ටික ප්‍රත්‍යක්ෂණය කරගන්න ක්‍රමයක් නෑ ඒගොල්ලෝ දන්නේ නෑ. නිසා ඒගොල්ලන්ට රහතන් වහන්සේලා කියන්නේ නෑ. හැබැයි ಗುಣ ටික තියෙනවා. දැන් අපිට රාගය කියන එක කැට ගණන්නේ තියෙන්නේ. පොඩ්ඩ යනකොට බින්සිච්ච ගමන් ෆයර් වෙනවනේ. ඒකින රාගය නැති කරනවායි කියන එකයි මෙතන තියෙන විචිත්‍රත්වය, මෙතන තියෙන රැඩිකල් වාදී ගතිය. ඒ නිසා ඉස්සල්ලාම දැනගන්න ඒ කුසල ඡන්දයට අදාළ කතාවක් නෙවෙයි. වාඩි වුණාට පස්සේ මම වාඩි වෙලා ඉන්න බව දැනගන්න චිත්තක්ෂණේ රාගෙන. එතකොටම කුසල ඡන්දේ ඉෂ්ට වෙලා තියෙන්නේ මේක සමාදන් වෙන්න. රාගෙ එන්න අරින්න බලකන්න බෑ. ආවට පස්සේ මගේ හිතට, කයට, වචෙන්න මොකද උනේ? දැනගන්න පුළුවන් නම් ඒක හරියට රාගෙ කොටු කරගත්තා වගේ. ඊට පස්සේ රාගෙට නටන්න බෑ. ඔය විස බීජ ගැන හොයන්න ගියාම පුංචි පරීක්ෂණයකින් තමයි ඒක අහුවෙලා තියෙන්නේ. ඒ මිනිස්සයා ඒ දවස්වල හොඳ මයික්‍රොස්කෝප් තිබිලා නැහැ. මයික්‍රොස්කෝප් එකට දැම්මට පස්සේ දැකලා තියෙන මේ පිරිසුදු වතුර කිව්වට මේක ඇතුලේ බින්දු තියෙනවායි කියලා. තිත් තියෙනවායි කියලා. ඉතින් යාක හොඳට ඇහක් පිට ඇහක් තියෙන බලන ඉන්නකොට දැක්ක මේ තිත් දෙකඩ වෙනවායි කියලා. ඒසොට මෙයා ගෙස් කරා මේ තිත් පණ තියෙනවායි කියලා. බලන ඉන්නකොට බැලුවා විනාඩි 3කට සැරයක් නැත්නම් දවස් 3කට සැරයක් මේ තිත් දෙක වෙනවා. ඇහ ගහගෙන බලන්නේ හිටියා. ඒ ජලයේ යම් ප්‍රමාණයක් ආහාර තියෙන තාක්කල් වැවිලා යන අතර වෙනවා. ඊට පස්සේ ආ වැවෙන්නේ නැහැ. මෙයා කෙරුවේ කදාවකට මයික්‍රොස්කෝප් එකේ කදාවකට මඩ වතුර ටිකක් දෙම්මා. ඒක බලනකොට ඒකේ විස බීජ තියෙනවා. ආසත ජලයේ බිඳුවක් මේ පැත්තෙන් තිබ්බා. ඒකේ විස බීජ නැහැ. මෙයා මේ දෙක දිහා බලාගෙන ඉන්න ගම පුංචි පින්සලක් අරගෙන අර මඩ ජලයේ ඉඳලා ආසොත ජලයේ පුංචි පාලමක් වගේ වෙන්න තෙත පාරක් ඇද්දා. ඇඳපුවාම අර එක තිතක් හිමීට ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අර තෙත උපනේ දිගේ අර පිරිසුදු වතුරකට ගියා. මෙයා යනකොට මැද පින්සලකින් වේලිච්චකින් කපලා දැන් අර පිරිසුදු වතුරේකේ එක විස බීජයක් කොටු කරා. ඊට පස්සේ ආර කීයට ඇගේ මම පැය කීයකට සැර දෙගුණ වෙනවද මොකද වෙන්නේ කියලා ඒ ගොඩක් විස බීජ තියෙනක අවබෝධ කරගන්න බැරි වුණාට එකක් කොටු කරපු ගමන් එයාට ඒක පිළිබඳව හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් ඒක නිසා අපි සීලේ තියාගෙන සද්ධාව තියාගෙන කුසල ඡන්දේ තියාන රාගය ආවට පස්සේ ප්‍රහාණය කරන්න හදනව වෙනුවට කොටු කරන්න සම්පූර්ණතිය ඒකට කියන්නේ අපි වශී කරගන්නවා කියලා වශී කරගත්තට පස්සේ යා නටන හැම නැටිල්ලක්ම අපේ අනාගත අවබෝධය සඳහා පළවෙනි පන්ති අත්දැකීමක් බාටපත් වෙනවා. ඉතින් ඒක නෙවෙයි නම් කුසල ඡන්දේ. එහෙම නැත්නම් අපි භාවනා කරන්නේ ඒකට නෙවෙයි නම් අපි යන්න හදන්නේ අරක ගණ්ඩයි මේක ගණ්ඩයි කියලා නම් ඒ දිගටම වැඩ කරනවා එක්ක අත්කලමතාන යෝගේ එහෙම නැත්නම් කාමසුකල්ලිකාන යෝගේ එක්ක ද්වේෂය එක්ක ආසාව. ඉතින් ඒ නිසා අපි මේ කරන දේ අපි විද්දේ හාවට උනාට වදුන්නේ වදින්නේ පඳුරට. ඒ නිසා කුසල ඡන්දේ තියෙන කෙනා මම භාවනා කරලා පින් කරගන්නවා ධ්‍යාන ලබනවා මාර්ගඵල ලබනවා විපස්සනා ඥාන ලබනවා කියලා නෙවෙයි සතුටු වෙන්නේ භාවනා කරනවා කියලා. පුඤ්ඤං මේ කතන්ති නන්දති. මම මේ භාවනා කරනවා කියන එක විතරයි. ඒකට යන්න අපි කොච්චර උපේක්ෂක වෙන්න ඕනද? අපි කොච්චරක් භාවනාවට මේ ගරු කරන්න ඕනද? මේ තමන් විනාඩියක් හිතෙන්න ගරු කරන්න ඕනද? අන්න ඒකට කියන කුසල ඡන්දේ කියලා. මේ දෙක අතර ඉංග්‍රීසියෙන් කියනවා නම් ශ්‍රද්ධාව කියන්නේ trying කුසල ඡන්දේ කියන්නේ striving. ගත්ත පාර දිගේ දිගටම යනවා. try කරන මනුස්සයා එක එක කරුණු අරගෙන අත එකක් හිත එකක් දඟනවා. striving කියලා කිව්වට පස්සේ ගත්තා එක දිගේම කාගෙන යනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියලා කියන එකන ඕන කෙනෙකුට නැමෙනවා. බණක් ඇහිච්ච ගමන් ඒ පැත්තට යනවා. අර ගුරු යකෝ මේ පැත්තට. නමුත් කුසල ඡන්දයට ආපේ කරන ගන්නව අරමුණක් අම්මා මුත්තා කිව්වත් ඒක දිගේම තමයි යන්නේ. ඒ කුසල ඡන්දේ නැති නිසායි අපි මේ එක එක අරමුණු දිගේ ගිහිල්ලා නන්නතර වෙන්නේ. ඒ නිසා කුසල ඡන්දේ ආව කෙනා දන්න දේ තමයි මේ උපයපු චිත්තක්ෂණය. පොඩ්ඩක් යහට දාලා කියනවනම් ඉඳගෙන ඉන්න ඉරියව්ව තමයි සියල්ල කුසීල කුසලයේ මුල. යම් චිත්තක්ෂණයක Taman ඉරියව්වෙන් පිටනම් අනාතයි අසරණයි. යම් චිත්තක්ෂණයක Taman ඉරියව්වේ නම් සනාතයි සසරණයි. ඒ සසරණකම බුදුහාමුදුරන්ගෙන් ගත්තට දැන් ගන්න කුසල ඡන්දේ. මම භාවනා කරන වෙලාවේදී මම ළඟ මම දන්නවා ඉඳගෙන ඉන්න බව. ආන්න ඒ බව තියෙනවා නම් ඒ කෙනාට ඉඳ ගන්න ඕනද කියලා හිතන්න. ඒ කෙනාට භාවනා මධ්‍යස්ථානට යන්න ඕනද කියලා හිතන්න. කොයි ඉරියව්වේ හිටියත් පටන් ගන්නකොට නම් අපි මේවට ගිහිල්ලා තමයි බණ අහන්නේ. මේවා ඉඳලා තමයි අපි මේක අවබෝධ කරන්නේ, දැනගන්නේ. ඊට පස්සේ තේරුම් අරගන්නවා මේ ඉරියව්වෙවත්, තැනේවත්, වෙලාවෙවත් වගකීමක් නැහැ. යම් තැනකද ඉන්නේ එළඹ සිටින්න. මේ වර්තමාන මොහොතේ එළඹිච්ච ගමන් එයාට මේ කුසල ඡන්දයෙන් දෙන්න තියෙන ආනිසංස ලැබෙනවා. ඉතින් එයාගේ සතුටු වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒක අගය කරන්න දන්නේ නැත්නම් ලුණු වතුර බොන කෙනෙක් වගේ හැමදාම පිපාසයි. අඟුරක් කරගෙන පිච්චෙනවට අතින් අතට මාරු කරනවා වගේ තද වෙහෙසක ඉන්නේ. ඒ නිසා බලන්න වාඩි වෙලා මට කුසල ඡන්දය තියෙනවද? එහෙමනම් මේ වාඩි වෙලා ඉන්න බව දන්නවද? වාඩි වෙලා ඉන්නකොට මට හුස්ම ගන්නවා දන්නවනේ. හරි ඒ ඉඳගෙන ඉන්න එක ඇතුළේනේ හුස්ම. ඒක ඇතුළේම මේ පිම්බීම හැකිලිම. නැත්තම් සක්මන් කරනකොට ඉඳගෙන බව දන්නවනම් සක්මන් කරන බව දන්නවනම් ඕක තමයි ඡන්දේ කියන්නේ කුසල ඡන්දේ කියන්නේ. ඒකට ඒකේ තුල තමයි මේ වමද දකුණද කියලා තේරෙන්නේ. ආ නොයි විදිහට ඉන්න ඉන්න ඉරියව්වේ මොකද වෙන්නේ කියන එකට එළඹ සිටිනවනම් තේරෙයි මේ ඉරියව් දෙකක් අතරමැද තියෙන ඉරියාපත සංදියක්. ඉඳගෙන ඉඳලා නැගිටිනකොට පොඩ්ඩක් බලන්න මොකද වෙන්නේ කියලා. ඉඳගෙන ඉරියව්ව ඉඳලා නැගිටින ඉරියව්වට යනකොට ඉරියාපත කියලා කෝටියක් හරහා තමයි ඉඳගෙන ඉන්න එක නැගිටින්නේ. අන්නේ පුංචි පුංචි වලට හිත දාලා බැලුවොත් මේක තන්නේ කර කාටුන් චිත්‍රයක් තියෙන්නේ. පොඩි පොඩි රූපරාම ටිකක් තියෙනවා ගානට කරගෙනකොට ඇනිමේට් වෙනවා. කාටුන් චිත්‍ර එක එක පෙන්ලා බලන්න පැන්තලීරි ටිකක් විතරයි. ඒ නිසා හොන්තර සතිය වැඩි කරලා අරමුණු අඩු කරපු ගමන් කාටුන් චිත්‍රයේ ප්‍රොජෙක්ටර් එක ස්ලෝ මෝෂන් දැම්මා වගේ. තටස් කාලේ එක රූප රාමුවක් කරනවා, තව රූප රාමුවක් කරනවා, තව රූප රාමුවක් කරනවා. මේක ඇතුළ කතන්දරයක් නැහැ. කැඩි කැඩි යන ගතියක් තේරෙනවා. ඒ විදිහට කුසල ඡන්දයෙන් බලන්න බෞද්ධයෙක් වෙන්න ඕනද කියලා අහන්න. මේ කාරණාව තේරුම් ගත්තොත් මේක වටහා ගන්න බෞද්ධයෙක් වෙන්න ඕනද කියලා. මෙහෙමනම් කියකි. කාට හරි තමන් කරන ඉරියව්වක ඉරියාපත සංදීයක වෙන දේ හරියට තේරෙනවා නම් ඌ බෞද්ධයා. ඒක තමයි බෞද්ධයා කියන්නේ තියෙන ඩෙෆිනිෂන් එක. ඒ නිසා අපි උපැන්න සාති කියනම් බෞද්ධයෝ තමයි. අම්මයි තාත්තා දෙන්නත් බෞද්ධයෝ තමයි. නැත්නම් වෙන ආගමකින් ඇවිල්ලා බෞද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක සද්ධාව විතරයි. ඒක තව කුසල ඡන්දයක් බවටපත් වෙලා නැහැ. කුසල ඡන්දේ නම් මොහොතට යෙදුවා, කර බැලුවා, කර බලලා දන්න අත්දැකීම බුදුන් කියන එකටත් වැඩිය ලොකුට සලකනවා. ඒක කිසිම අවනිග්‍රහයක් නෙවෙයි. ඒක තමයි බුදුරජාණන් අපෙන් බලාපොරොත්තු වෙන දේ. ඒක නිසා මම තවදුරටත් වෙලා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතනින් ධර්ම දේශනාව සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. බණ භාවනා කරන කෙනා මතක තියාගන්න අපි මේ කුසල ඡන්දේ වශයෙන් සද්ධාවේ එහාට ගියා කියලා කියන්නේ ඉන්න ඉන්න ඉරියව්වේ දවසට එක ඉරියව්වක හරි කමන්නේ එක චිත්තක්ෂණයක් හරි කමන්නේ මොකක්ද මේකේ වෙන්නේ කියලා අත්දකින්න උත්සාහ කරනවා නම් ඒ පුද්ගලයාගේ මේ ගමන වළක්වන්න මොනම බලවේගයක්වත් ලෝකේ නැහැ. මාරේක්වත් කෙලෙසයක්වත් කිසි කෙනෙකුගේ බලපෑමක් නැහැ. මොකද ඉරියව්වක ඉන්න බව දැනගන්න කවුද වළක්වන්න ඉන්නේ? ඒක දැනගන්න ඕනේ. ඒක නිසා මේ ලැබිච්ච මානව සම්පත මේක කියන්නේ ක්ෂණ සම්පත්තිය, දුර්ලභ මනුස්ස ආත්ම භාවය, සාසනික සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබුණාට පස්සේ මට අරක හම්බුන්නේ මේක හම්බුන්නේ යාගනිෂන් කළා තිබුණේ මැස්සෝ අහනවා සද්ද ඇහෙනවා ඒ කතාව ඕනේ ඒ ඉන්න ඉරියව්ව දන්නවනම් ඒක හොඳට මතක තියාගන්න ඒ දන්න කෙනා ඒ දැන ගැනීම irdipaadayak කරගෙන හරි යන්න ඕන දණ්ඩ යන්නට පෙතක් කරගෙන මේ ඡන්ද සමාධි පධාන සංඛාර සමන්නාගත ඍතුපාදේ වඩනවා. යාට ඒක පුදුම වීර්යයක් තියෙනවා. කරන්න ඕනේ මේක කියලා දන එයා දන්නව කරන්න ඕනේ. එතකොට කොච්චර දත් ඇහුණත් සමාධිය කැඩෙන්නේ නැහැ. කැඩුනොයි කිව්වොත් කැඩෙනවා තමයි. අන්ද සමාධි ප්‍රධාන එයා සංස්කරණයක් කරනවා. මොකද්ද සංස්කරණේ? ලදලද වෙලාවේ එතන එලඹ සිටීම සඳහා පමණයි. ඉතින් මේ කියන ಗುಣ අපිට උප්පත්තියේම හම්බෙච්ච දෙයක්. ක්‍රියාත්මක කරන්නේ නැති උනාට කරන්න දෙයක් නැහැ. කුසල ඡන්දේ තියෙන එක නෑ ක්‍රියාත්මක කරන්න කරන්න බුදුන් දකිනවා. ක්‍රියාත්මක කරන්න කරන්න සද්ධාත්මය දකිනවා. ඉතින් මේ වගේ පිටිසකට ඒකට හම්බෙලා තියෙන ප්‍රස්තාව නැත්නම් සම්පත්‍ති කර අවස්ථාව මැනලා කියන්න බෑ. ඒක නිසා ළඟා කරගන්න බැරි වෙච්ච දේවල් ගැන පශ්චාත්තාප වෙන්න එපා. මේ වෙනකොට ළඟා කරගත්ත දේවල් හැමදාම පරියන්කේ මුලදී අදිෂ්ඨාන කරන්න. තමන්ගේ සීලය අදිෂ්ඨාන කරගන්න. ජීවිත පූජා කරන්න බුදුහාමුදුරන්. ආර්යයන් වහන්සේලාට. ඒකල වෙලා මම ඉඳගෙන ඉනවා ඉඳගෙන ඉන්න බව දන්නවා. මේක තමයි නිවන කියලා හිතාගත්ත දවසේ අපිට තේරෙයි මේ නිවන දුන්නට බාරගන්නේ තිකයි ප්‍රශ්න තියෙන්නේ. කාටරි කිව්වොත් ඕක තමයි නිවන කියනවා අනේ පිස්සුද. අපි දන්න විදිහට නිවන මේ මේ ආකාරයිනේ. ඔය කියන විදිහ නිකන් කංකුම් වගේද නිවන. ලාභේලෝලුවක් නෙවෙයි මේක. මේක හයි ප්‍රෝටීන් ටිකක් ගණන් වෙන්න ඕනේ කියලා ඒක අර සංකර නැතිකමම අපිට අලු අලු අවුලක් වෙනවා. පටන් ගන්න කාලේ මට කියපු දෙයක් තමයි මේ මේ ධර්මයේ තරම්ම සරලයි අදාහ ගන්න බැරි තරම්. ඒ නිසා අපි සංකර කරනවා. ඒ නිසා සංකර කරගන්න නැතුව මේ උපයගෙන කියන දෙයටම කුසල ඡන්දේ පහල කරගෙන කරගෙන ගිය වැඩේම තව ඉදිරියට කරගෙන යන්න ඒ සද්ධාව පිණිසම වීර්ය සමාධිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා